ඉන්ද්‍රිය ධර්ම පහ මනාවකට වඩලද්දී ඒ වඩන ලද්දේ මනාකොට වඩන ලද්දේ කියලා කියන්න පුළුවන්. භාවිතානේ හොන්ති සුභාවිතාන. ඉතින් එතකොට අපි දැන් යන්න හදන්නේ හරියට මේ පාඩම සතිය දිගේ උගන්වනවනම් සතර සතිපට්ඨානට පස්සේ සති ඉන්ද්‍රිය තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි මේ ඉඳුරන් පිනවීම කියලා ඉන්ද්‍රිය જાතියක් ගන්නවනේ. ඇහ කන දිව නාසය කය මන කියලා. ඒකටත් පංචේන්ද්‍රිය කියලා සමාලාට යෙදෙනවා. ඒක හරි පැත්තට දාගත්තට පස්සේ ඒක යෝනිසෝමනස්කාර දාගත්තට පස්සේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහක් වැඩෙනවා. සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඉතින් මේක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එහෙම නැත්නම් භාවනාවක ප්‍රගතිය ගැන කතා කරනකොට බොහොම වැදගත් තැනක් හොබවඩවා මේ පංච ඉන්ද්‍රිය. ඉතින් ඒක නිසා යෝගාවචරයා භික්ෂු වේවා භික්ෂුණී වේවා උපාසක වේවා උපාසිකා වේවා සාමාන්‍ය සද්ධාවකින් පටන් අර ගන්නවනේ ඒකට කියනවා ප්‍රසාද සද්ධාව කියලා. ඒකට අමූලික සද්ධාව කියලාත් කියනවා. ඒක තමයි හැම ආගමකටම පොදු සද්ධාව. කිසි පදනමක් නැහැ මුලක් නැහැ ඔහි සද්ධාාවක් ඇති ඒකට ප්‍රසාද සද්ධාව කියනවා දකින්නකොට ප්‍රසාදයක් පහළ වෙනවා නමුත් ඒ ඒ ප්‍රසාද ජනකර වස්තුවෙන් ඈත් වෙච්ච ගමන් සද්ධාව නැති වෙනවා ඒ සද්ධාව බොහොම తాවකාලිකයි නිකන් පිටින් ගාපු සායමක් වගේ නමුත් මේ යෝගාවචරෝ සතිපට්ඨානේ වගේ දෙයකට ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා යම් යම් ක්‍රමසහ විතිහරහ ක්‍රියාකාරකම් හරහා මේ නැති සතිය නගිටව ගන්න කොහොමද? නැති ශද්ධාවක් තියෙනකොට ආය ශද්ධාව වෙනකම් මේ ජීවිතයේ යෝග ජීවිතේ පාව දෙන්න තු යන්නේ කොහොමද? එපා වෙන විදිය කම්මැලිකමක් නිදිමතක් ආවට යෝග ජීවිතේ කොහොම හරි ගැට ගහන් ගිහලා ආය වීරියක් ඇති කරගන්නේ කොහොමද? සම්පූර්ණම සද්ධා සත් සමාධිය නැති වෙලා හිත නන්නත්තර වෙලා ගණ්ඩම දෙයක් නැති වුණත් මහානකම කඩා ගන්නෑ යෝග ජීවිතේ කඩා ගන්න ආයෙ කොහොම හරි පිළියම් කරලා ආයෙ නැති වෙච්ච සත්‍ය සමාධිය ඇති කර ගන්නවා. ප්‍රඥාවන්තකමින් අදින් තමන් කොච්චර මෝඩෙක් වගේ හිතුණත් මෝඩියක් වගේ හිතුණත් පාව දෙන්නේ දිගට ගෙනියනවා. අන්නේ විදියට ක්‍රමසාවිදි කරගෙන යනකොට මේක අහක දාන්නම දෙයක් දෙයක් නෙවෙයි ජීවිතේ කියන්නේ හදන්න පුළුවන්. වැරදි වෙනවා වැරදි ඔක්කොම පිළියම් කරන්න පුළුවන් කියලා තමන් කෙරෙහිම සද්ධාාවක් එනවා. මෙන්න මේ සද්ධාව තමයි අපේ බෞද්ධයන්ගේ එහෙම නැත්නම් විශේෂම යෝගාවචරයන්ගේ අඩු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ වෙනුවට හුඟක් විචිකිච්ඡා කරනවා. හුදාසැක කරනවා. මේකද හරි මාර්ගය, මේකද ගුරුවරයා, මේකද ස්ථාන කියලා හැම එකක්ම සැකමසෝ බලනවා. ඉතින් ඒ තැකය සද්ධාවේ අනිත් පැත්ත වශයෙන් කියනවා නම් සැකයක් පහළ වෙන්න හේතුවක් ඕනේ නැහැ. ඕන වෙලාවක සැක කරන්න පුළුවන්. අන්න ඒ විදිහේ නාස්තික ධර්මයක් සැකේ. අද මේ ලෝකේ ඇති වෙලා තියෙන හැම යුද්ධයක්ම ඇති වෙලා තියෙන්නේ සැකේ නිසා. හැම දික්කසාදයක්ම ඇති වෙලා තියෙන්නේ 90ක් විතර සැකේ නිසා. නමුත් අවසානයේ මරා ගන්නවා, පීයෙන් අයින්නවා සැකේ නිසා. ඉතින් මේ නිසක භාවය කියලා කියන්නේ විශාලම සම්පත්තිය. අන්නේ නිසක භාවයේ ඇති වෙන්නේ බුදුන් කෙරෙහි තියෙන සද්ධාවෙන් නෙවෙයි. ධර්මයේ කෙරෙහි තියෙන සද්ධාවෙන් නෙවෙයි. සංඝයා කෙරෙහි සද්ධාව නෙවෙයි, තමන්ගේ භාවනා කෙරෙහි තියෙන සද්ධාව. Taman දන්නවනම් මට මේ භාවනා දැන් හොඳ නැහැ. ඉතින් හදන්න පුළුවන්. මම මේක හදනවා. කියලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ අපි ආදේශයට ගන්නවා ආදර්ශයට ගන්නවා. අරගෙන තමන් කෙරෙම සද්ධාාවක් වෙනවා. ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. බැසගත්තු සද්ධාාවක්. දැන් මෙතන මට අවශ්‍ය ගුණ ධර්ම ටික නෑ කමන්නේ. මම නැවතත් ක්‍රමසා විදි හරහා මම මේක උපයා ගන්න ඕනේ. කියලා අතනාරින ඒකට කියන කරනාරින එහෙම නැත්නම් කියන දුරනික්ෂේපේ නොකරන දුරනික්ෂේප කරනවා කියලා කියන්නේ කරාරිනවයි කියලා. කරාරින්නේ නැහැ. මොන තරම් වැටුණත් කරාරින්නේ නැහැ. ආයෙ කරනවා. අන්න ඒ වගේ සද්ධාාවක් එනකොට ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාාවක් බවට පත් වෙනකොට ඒ සද්ධාවට සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්න පුළුවන්. එතකොට මේක නායකත්වයේ ගන්නවා ඉන්ද්‍රය ඉන්ද්‍ර ඉන්ද්‍ර කියලා කියන්නේ දෙවියන්ගේ නායකයාට සක්‍ර දේවේන්ද්‍රයාට දේව ඉන්ද්‍ර දේවේන්ද්‍ර වෙනවා මේ වගේ තමයි අපි කොච්චර ශ්‍රද්ධාව ඇති වෙන්න විචිකිච්ඡාව ඇති වෙන්න වීරිය නැති වෙන්න සතිය නැති වෙන්න සමාධිය නැති වෙන්න ප්‍රඥා නැති වෙන්න මොනවා ගියත් බලාපොරොත්තු තියන්න බැරි වුණත් දුර නික්ෂේප කරන්න කරලා කරලා කරලා ආයෙසර මේක හදා ගන්න පුළුවන් පරෝපදේශ රහිතව මේක කරගන්න පුළුවන් මට්ටමට එනකොට ඒකට කියනවා සද්දා ඉන්ද්‍රිය කියලා. ඉතින් ඒ ඒ ඒ ඒ ක්‍රමයටම කියලා දෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් මේ වීර්ය කියන එක. අපි වටන් ගන්නකොට සතිය සතිපට්ඨාන හොඳට වීර්ය තියෙන ලාගේ පැහැදිලි වෙලාක පටන් ගන්න. පටන් ගන්න යනකොටත් ඒත් වර්ධිනවා. ඒ වැරදුනම වර්ධින්න එක හේතුවක් තමයි නිදිමත. කුසීතකම. එහෙම නැත්තම් අරමුණට හිත මෙහෙව ගන්න බෑ. මේ බැටරි බහැලා වගේ. ආනේ වීරිය බිඳිච්ච වෙලාවක ඒ යෝගාවචරයා තමගේ ආධ්‍යාත්ම ජීවිතය අත නෑර පවත්තගෙන යන වීරියකුත් තියෙනවා හරියට සද්ධාවේ අවස්ථාව වගේ වීරිය තියෙනවා ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා. අර නික්කම ධාතු වීරිය කියලා කියන්නේ ආරම්භක ධාතු වීරියට වඩා අද්දකීම් සහිත යෝගාවචරයේ දැන් මම ඉන්නේ කුසීත වෙලා දැන් වනම ඉන්නේ පසුබාලා. නමුත් මේක සදාකාලික පසුබෑමක් නෙවෙයි. මම මේක කොහොම හරි ආයේ හදා ගන්නවා කියලා ඒ වීරිය නික්කම නික්මෙන්ට ලැහැස්ති. ඒකට කියනවා නැත්තම් පරි පග්ගහිත වීරිය කියලා ගත්ත බර ගත්ත ඇල්ලිල අතාරින්නේ. අනේ පග්ගහිත වීරියටත් සමානාර්ථ පදයක් විදියට විරිය ඉන්ද්‍රිය කියලා කියනවා. ඒක ආධුනිකයා ගාව නෑ. හැබැයි ආධුනිකයාට ඒකට ඕනේ ප්‍රභවය තියෙනවා. ආධුනිකයා ගාව ඒකට තියෙන පින තියෙන බව සම්පත්තිය තියෙන හැබැයි ක්‍රියාවත් කරලා නැහැ. භාවනා කරනකොට කරනකොට මේක තීරුම් අර ගන්න වෙලාවක වීර්යය උඩ පහළ යන දෙයක්. වීර්යය අතහැරුණයි කියලා, කුසීත උණයි කියලා, නින්දට ගියයි කියලා භාවනා ජීවිතය අතහරින්නේ. ආයෙ වෙලාවක මම නැගිටලා එනවා කියලා සද්ධාව නැති වුණත් වීරිය මුල් තැන අරගෙන මේ යෝගාවචර බලාපොරොත්තු ඇති කරන වෙලාවක් එනවා. ඇති කරගන්න පුළුවන් නම් යෝගාවචරයට පරෝපදේශ රහිතව වෙන කෙනෙකු උදව්වක් නැතුව තල්ලුවක් නැතුව එතකොට කියනවා වීරිය වීරිය ඉන්ද්‍රියක් පාටපත් උනායි කියලා. එතකොට මේ යෝගාවචරය වරක වැටෙනවා. වැටුණට එයා බලාගෙන ඉන්න අවස්ථාවක් වෙනකන් ඊගාව ආපු අවස්ථාවේදී අර සද්ධාව හෝ වීර්ය හෝ ඉස්සරහින් තියාගෙන පෙරමුණ ගන්නවා. මේක හරියට යුද බිමක යුද කර්මාන්තේ නැත්තම් යුද්ධ කරන වෙලාවක අපිට පසු බාණ්ඩ වෙනවා. අපේ සෙනඟ විසිරලා ගියොත් අනදිනලදර කියන පසු බාන්න කියලා. ඉතින් පසු බානකොට සෙබළු හිතුවොත් පෙරදිලයි කියලා. ඒකට යුද මානසිකත්වේ වැටෙනවා. සෙබළුන්ගේ මානසිකත්වය නිසා යන්න ඉස්සලා කියනවා යුද බිමේදී දිනුවත් පෙරදුනත් කමාන්ඩ කියන දේ අහන්න ඕනේ. පෙරදුනක් දිනුවත් කමාන්ඩ් එන්න ගියොත් එන්න ඕන. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ එන්න කිව්වේ පෙරදිලා නෙවෙයි අනකට යටත් වීමක් කියලා ආවට පස්සේ බැරක්කට ගෙනල්ලා බැරක් එකේදී හොඳට කියලා දෙනවා මෙන්න මෙහෙමයි විතිරෙන්න එපා එක තැනකට එකතු වෙලා ගහපල්ලයි කියලා සැලසුම් කරගෙන ආයෙ ගහනවා. එතකොට හතුර හිතන්නේ පස්ස බැසයි කියලා. පස්ස බැල නැහැ. ගැම්මක් අරගෙන ආයෙ ගහන්නයි මේ ඉස්සරහට යන්නේ. අන්නේ යුද උපක්‍රම වලත් තියෙනවා මේ පසුබැසීම යුද උපක්‍රමයක්. ඒක දක්ෂකම. දන්නේ මනුස්සයා හිතන්නේ පසු බෑම පෙරදිලා පසු බෑවයි කිය. ඔය විත්තපුර සටනේදී කියනවා ওই ජාතික හැඟීම් ඇති කිරීම සඳහා අවසාන බලකොටුවට පහර දෙනකොට ඒ ඇතා බිත්තිර ගහන්න ගහන්න වෙනකොට ඇතුලේ හිටියේ එලාර්ගේ හමුදාවනේ ඒගොල්ලෝ කොටු තාපේ උඩ නැගලා ඊයන් උණු කරලා ඇතාගේ කඳ උඩට වක් කරලා තියෙනවා. ඇතා ආගිරි ගාගෙන පස්ස ගැහුවලු පිච්චීගෙන ගියාලු දැන් කියන කිමිකල් වෙපන්ස් දැන් තියෙනවා හදලා හැම කිමිකල්ස් වෙපන්ස් වගේක් මෙම ගැහුවට පස්සේ ඒක ඇඟේ අල්ලනවා පිච්චි පිච්චි පිච්චි පිච්චි ඇතුලට යන සම්පූර්ණයෙන්ම පුච්චනවා ඒ ගහපේක කොහොල් ඇගුලිය වගේ අල්ලනවා එදා කරලා තින්නේ ඊයන් වක් කරලා ඇඟට ඉතින් ඇතා ආගිරි ගාගෙන පස්සට වැසතර පස්සේ ළඟ තියෙන වැවකට බස්සලා සම්පූර්ණ අරක සීතල කරලා කරලා කරලා ඇත්තේ දෙක් ඇවිල්ලා පඩංගු ගෝණි පඩංගුවකට ගිතෙල් දාලා අර තුවාලේ සම්පූර්ණ වහලා තිනවා. වැසුවට වැහුවට පස්සේ දැන් ඇතාට පොඩ්ඩක් හුස්ම ගන්න වෙනකොට යුද බෙර ගහලා තියෙනවා. යුද බෙර ගහලා ඇතා නැගිටවගෙන ආයෙත් ගිල්ල ගහලා තිනවා. ඒ බලකොටුවේ ප්‍රධාන දොරටම. එතකොට සෙබළුන්ටත් එතකොට ඇත පස්සර බෑලා දෙවෙනි වැටේ ගහන්නේ. දෙපසෙබලුත් විශාල මේ හොර ගස් වගේ අඩි 40 50 උස ගස් බිම දාලා 100 200ක් ගිහිල්ලා ගහ කුස්සගෙන ගිහිල්ලා ගහ පිටින් ගහනවා. ගැවුවට පස්සේ දොර බාවත් එක්කම කඩාන ගියාලු ඉස්සරහා තියෙන මේ බලකොටුවේ. එතකොට ඒ කතාවේ කියනවා දොර බාවට උඩින් තිබ විශාල බලකොටුවේ කඩොල් කුට්ටියක් ඇතා උඩට වැටෙනකොට සුරිමලියෝදයා ඇතා උඩට නැගලා ඈතින් මේක තල්ලු කරලා තියෙනවා. ඇතාකට වැටෙන්නේ නැති වෙනකොට. එතකොට ඇතත් එක් ඊට ඉස්සෙල්ලා ඇතා ඉඳ තරහින් ඉඳලා තියෙන සූරණිවලත් එක්ක. සෙල්ලම් පෙන්නන වෙලාවක ගිහිල්ලා ඇතාගේ දල දෙකෙන් අල්ල බිම ඇනලා. ඇතා ඉඳලා තියෙන උඹට දෙඤ්ඤම් කියාගෙන. මේ වෙලාවේදී ඒ වෙනුවට සූරණිවල ඇතාට එන්න තියෙන ගල තල්ලු කරනකොට ඌ හක්කේ පොල් කෑල්ලක් තියහඳලු ඒක එළියට දැම්මලු. ඒ පොල් කෑල්ල තියාගෙන හිටියේ මේ පොල් කෑල්ල තියෙන සාකල් මේ කමං කවදා හරි මරණොයි කියලා. එදා තරහ අයින් කෙරුවයි කියලා කියලා තියෙනවා. ඌව බොරුද දන්නේ නැහැ. මම නිකන් කියන්නේ බන්නට ගණන් ගන්න එපා. කෙසේ නමුත් ඒ පස්සට ගිහිලා දෙවෙනි සැරේ ගහනකොට ඇතා ඉන්නේ සම්පූර්ණ යුදමන්දයකට වැටිලා. රණබෙර දීලා ගහපුවාම දීපුවාම බිත්තිය නෙමෙයි කැඩෙන්නේ. දොරබාවත් එක්කම උළුවසත් එක්කම යන්නේ. ඒත් ඒක තමයි හමාර. ඒ තමයි ඒ තමයි විත්ත ප්‍රසත්නේ හමාරේ. ආයෙ හිතා ගන්න එපා ඇතුළේ ඉන්න මිනිසුන්ට අනුකම්පාවක් ලැබෙයි කියලා. අන්න වගේ අපිට කෙලෙස් පහර දෙනකොට අපිට නිදිමත හිතෙනවා. කම්මැලි හිතෙනවා. නැගිටලා යන්න හිතෙනවා. බය හිතෙනවා. අසරණ හිතෙනවා. කමතාන් සූද කරන්න හිතෙනවා. নানা ප්‍රකාර දේවල් මාර වේදේනවා. ඉතින් ඒ වෙලාවේ අපි ඉතින් අනේ දැන් ඉතින් කමතාන් සූද කරගන්න නෑනේ. අනේ මට නැගිටලා යන්න ඕනේ කියලා අර ඇති කරගත්ත ගුණ විසිරෙනවා. ඉතින් මෙහෙම ගියාට පස්සේ දවසක හිතෙනවා මේක හැමදාම මේ හොදෝ තමඩේ දාගෙන ඉන්නවා හරියන්නේ නැහැ. කාගෙන යන වෙලාව. අන්න ඒ වෙලාවේදී මේ කම්මැලිකම, මේ නීරසකම, මේ ඒකාකාරී ගතිය, මේ බය ගතිය, මේ අසරණ ගතිය, නොදන්න ශේෂ්ත්‍රයට යනකොට තෙපරබාන ගතිය තමයි මෙතන කුසීතකම කියලා කියන්නේ. භාවනා කරන කිසිම කෙනෙකුට කවදාකවත් ඒක හම්බු නොවි නෑ. හම්බුච්චාම අපි සංසාර බය නිසා, ශරීර ආසාව නිසා පස ගන්නවා. ඉතින් ඔම් පස ගහ ගහ තමයි ඉන්නේ. දවසක එනවා මේක ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ කියලා කාගෙන යන අර කුසීතකම ආවට ඒ කුසීතකම ඉක්මවාගෙන එන පග්ගහිත විරියක් අල්ලන ගතියක් එනවා යුද බිමේ ලේ දැක්කට පස්සේ සෙබළු සමහරු කලන්ත හැදලා වැටෙනවා සමහරට වීරත්වයක් එනවා අන්න ඒ වගේ භාවනා කරනකොට කරනකොට යම් වෙලාවක මේ මොච්චර කල් ඉතින් අත මේ කර ඇරිය ඇති පස ගැව්ව ඇති අද මං කඩාගෙන යනවයි කියලා ඊට ඉස්සෙල්ලා දවස් හොඳට කමටහන් සුද්ධ වෙලා තියෙනවනේ අරගෙන යනවා. අන්නෙවෙනි වීර්යයකට කියනවා වීර්ය ඉන්ද්‍රිය කියලා. ඒ වගේම සතිය සතියෙත් තියෙනවා අපි උත්සාහ කරන්නේ සතිය ආනපානට දාන්න. එතකොට සද්ද ඇහෙනවා. තව කෙනෙකුට වේදනාව එනවා. තව කෙනෙකුට හිතවිලි එනවා. ඉතින් මේ මනුස්සයා භික්ෂු භික්ෂුණී වේ උපාසක පාසික හැමදාම කියනවා බෑ භාවනා කරන්න බෑ භාවනා කරන්න බෑ භාවනා කරන්න බෑ එළුවෝ වාගේ ඇයි සද්ද ඇහෙනවා තව කෙනෙක් එතනම වඩලාගෙන මට නම් සද්ද ගානක් නැහැ මට හිතවිලි එනවා තව කෙනෙක් කියනවා මට නම් සද්ද හිතවිලි ගන්න කැක්කුමයි අප්පා දකුණු කකුලේ කැක්කුමක් කරනවා ඉතින් මේ තුන් දෙනායි මේකට වාඩි වෙන්නේ හැබැයි මේ චෝදනා කරන්නේ කරුණු තුනකට ඒතර සමුවේ ඉන්නකොට තේරෙනවා කමඨාන් සුද්ධ කරනකොට දැන් මට මෙතන තියෙන මේ සද්දි මයිලඟින් එකට සද්දයක් නෙවෙයි. ඒක යාට හිතවිලි බාධාවක් තියෙන. මෙතනින් එහා පැත්තේ ඉන්න එකට වේදනා බාධාවක්. ඒතකොට සුද්ධ කරලා දුන්නොත් දැන් උඹට හිතවිලි බාධාව තිබුණාට අරමනුසයට ඇහිලා තියෙන සද්දේ උඹට සද්දයක් බාධා නැද්ද? නෑ මට සද්දේ බාධා නෑ. කියන්නේ සද්දෙම නෙමෙයි බාධාව තියෙන්නේ. සමහරව සද්ද ඇහෙනකොටම කරප්පන් එනවා. සමහරට මේ වේදනාව පොඩ්ඩක් එනකොට කරප්පන් එනවා. තව සමහරට හිතවිල්ලක් එනකොටම චෝදනා කරනවා. හැබැයි මේ එයාගේ චරිතෙ මේ. ඒ එයා චෝදනා කරන්නේ සද්දෙටමයි. එයාට කියලා දුන්නොත් අනික් මනුස්සයට හිතවිලි එනවා එයාට ඒක බාධාවක් නෑ. එයාට සද්දේ බාධාව. උඹට වේදනා බාධා. මේ Tamanට භාවනා කරනකොට වැඩියෙන් බාධා කරන එක තමන්ගේ චරිත ලක්ෂණයක්. අන්න ඒක දැනගත්තාම අපි කොච්චර ඉදිරියට යනවද? මම මම ඇවිල්ලි වෙලා විතක්ක චරිත මට හිතවිලි වැඩි. මට ඇවිල්ලා වේදනා චරිතය පොඩ්ඩ හරි වේදනාවක් කරන මට රුස්සන්න බෑ. තව කෙනෙකුට සද්ද ඇහෙන්න බෑ. අන්න ඒ විදිහට භාවනාවේදී සතියේදී මූල කර්මස්ථානයේ පවත්තන්න බැරි ප්‍රධාන හේතුව යෝගාවචරය දැක ගන්නාසුලුව අල්ලා ගන්නාසුලුව භාවනා කිරීම ලෙඩෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් කාට ගිහිල්ලා රෝග නිర్ణය කරනවා විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍ය වෛද්‍යවරුන්ට වැඩිය ගෙවන්න ඕනේ ඒ මොකද එයාගේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි රෝග නිర్ణය බෙහෙත් ලිවෙන එක බෙහෙත් දෙන එක විශේෂඥ වෛද්‍යරට අදාළ කාරණාවක් නෙවෙයි. එයාට තියෙන රෝග නිర్ణය. මේ Tamanට තියෙන රෝගේ මොකද්ද කියලා මේ භාවනා කරන්න බැරි මගේ හිත සද්දෙට ඔද්දල් වෙනවා. හිතවිල්ලට ඔද්දල් වෙනවා. වේදනාවට ඔද්දල් වෙනවා කියලා මේ කාරණාව දකින්න බැරි අපි ඒකට ද්වේෂයෙන් බලන්නේ. නෑ මේක භාවනාවක් තමයි අහුවෙන දෙයක්. තමන්ට අල්ලගන්න ඕන දෙයක්. ගුරුවරයාට උදව් කරන්න විතරයි පුළුවන්. තමන් ඒක දැනගන්නා සුළුව භාවනා කරන්න ඕනේ දවසක එනවා යෝගාවචරයට. හොඳයි මට දැන් ඔන්න සද්දයක් ඇවිල්ලා භාවනාව කැඩුනා. සතිය කැඩුණා කමන්නේ. මං ආයෙසරයක් කරලා බලනවා ඊගාවසරෙත් එන්නේ සද්දෙමද කියලා බලන්න. එතකොටත් තියෙන ඔව් ඊට පස්සේ සලකන්නේ නැහැ දැන් සද්දනේ දැන් වේදනාව. ඉතින් ආයෙත් සද්දේ ආයෙත් සද්දේ ආයෙත් එතකොට යාට කියන්න පුළුවන් මේ හතර සැරයක් කැරෙනකොට සතිය බලාන හිටියොත් මට විශේෂ වශයෙන් ඉන්නේ සද්දා සද්දේ කියලා මෙන්න මේක ප්‍රකාශ කරන්න පුළුවන් යෝගාවචරය සද්දේ දිහා බලන්නේ හතුරෙක් විදිහට නෙවෙයි රෝග නිర్ణයක් විදිහට ආන්න මෙතෙන් එනකොට කියනවා සතිය ඉන්ද්‍රිය මට්ටමට ගිහිල්ලායි කියලා ඊට පස්සේ දවසේ යාට සද්දයක් එනකොට එයා දන්නවා හරි මං කියපු කතාව ඇත්ත. දැන් මේ සද්දෙන් මට පේනවා සද්දෙන්මයි මට බාධා වෙන්නේ. කවදා හෝ යෝගාවචරය මේ විදියට සතියෙන් සද්දෙට මම බාධා වෙන කෙනෙක් කියලා දැනගෙන ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා සද්ද කියලා ඒක නිර්ණය කරාට පස්සේ කොටු කරගත්ත පස්සේ සද්දේ තවදුරටත් බාධාවක් නෙමෙයි. එදාට තේරෙනවා මේ සතියෙන් සද්දෙ දිහා ද්වේෂහිතකින් නොවි බලන බැල්ම සතිපට්ඨාන සතිය නෑ. කායනපසන සතිය නෑ ඒක. වේදනානපසන සතිය නෑ ඒක. චිත්තානපසන තමයි. ඒකට වෙනමම සතිය මුහු කුරා යන්න ඕනේ. Tamanට නිතර බාධා කරන දේ සක්මන් කරනකොට වැඩියෙන්ම බාධා වෙන්නේ රූප බැලීමද, සද්ද ඇහිීමද, හිත පිටපයින් එකද මොකකින්ද බාධා වෙන්නේ කියලා ඒක නිර්ණය කරලා කියන කතාව නැත්නම් නිර්ණය කරලා දෙන එක අවබෝධ කරන එක බුදුන්ටවත් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මට ඒක කරලා දෙන්න බෑ. ඒක Taman කිව්වොත් නිරීක්ෂණය කළා. එතකොට නම් කියලා දෙන්න පුළුවන්. චරිත තුනක් තියෙනවා ලෝකේ. සංඥා චරිත, වේදනා චරිත, සංස්කාර චරිත. මේ චරිත තුන මේ මොකාර්ද එන්න හදන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද එන්නේ කියලා තේරෙන්නේ භාවනා කරුවොත් විතරයි. නැත්නම් තේරෙන්නේ නැහැ. අපි මීට ඉතලා සංසාරේ කොච්චර දෝ මෙරි මෙරි උපදින්න ඇති හැබැයි දන්නේ මම කියන්නේ කවුද කියලා. දැන් භාවනා කරන තියෙනවා මම කියන්නේ සද්දෙට කලබල වෙන කෙනෙක්. මම කියන්නේ වේදනාවට කලබල වෙන කෙනෙක්. මම කියන්නේ හිතවිලට කලබල වෙන කෙනෙක්. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න තරම් වඩා තනා ගන්නාලද සතිය පාවිච්චි කළා. ඔය කරදරට එන්න දීලා බලාගෙන හිටියොත් ඒක සාක්ෂිතා වார்த்தාවක්. තමන් මේ වැඩේට ඉස්සෙල්ලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා තොරතුරු රැත් කරනවා. ওই මහවැලිය පටන් ගන්න ඉස්සෙල්ලා මහවැලි ගඟේ අවුරුද්දකට වතුර ඉහළ පහළ යන ප්‍රමාණය වැස්සක් වැහැලා කොච්චර වෙලා යනවද ගඟ පිරෙන්න කියනවා තොරන් තොරතුරු පටන් ගත්තේ බොහෝම කල් ඇතුව. ඒ තොරතුරු ඔක්කොම එකතු කරලා තමයි පස්සේ ප්‍රොජෙක්ට් එක ලිව්වේ. මේකෙන් මෙච්චර වතුර ඉරිගේෂන් වල දෙන්න පුළුවන්. මෙන්න මේ කාලෙට ගම් වතුර එනවා මෙන්න මෙච්චර ලොකු බැම්මක් බඳින්න ඕනේ කියලා ඒ ඔක්කොම කරන්න ඉස්සෙල්ලා ඒ මහවැලි ගඟ පිළිබඳව ශක්්‍යතා වාර්තා හැකියාව පිළිබඳ වාර්තාවක් හදන්න නැතුව ඔය පස් අවුරුදු සැලසුම් 30 අවුරුදු සැලසුම් කරන්න බෑ. ඉතින් අපිත් ඉස්සරහට යන්නසලා අපි දැනගන්න ඕනේ මං කෝකටද ඔද්දල් වෙලා ඉන්නේ. මගේ හිත බය වෙන්නේ සද්දෙටද වේදනාවටද හිතවිල්ලද. මේක තේරුම් ගත්තා ඒක තීරුම් ගන්නේ ඒ කරදරයට නැවත නැවත එන්න දීලා ඒක සහතික කරගන්න ස්වභාවයෙන් නිර්ණය කරගන්න ස්වරූපයෙන් අන්න ඒක කරන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. ඒක කවදාකවත් වෙන සතෙකුටවත්, പ്രേතෙකුටවත්, යක්ෂයෙකුටවත්, භූතයෙකුටවත්, දෙවියෙකුටවත්, බ්‍රහ්මිකුටවත් නැහැ. ඒ නිසා මේ යක්ෂයෝ, പ്രേතයෝ, භූතයෝ, දෙවියෝ, බ්‍රහ්මියෝ ඊර්ෂ්‍යා කරනලු මනුස්සයාට මේ මනුස්සයාට Taman කවුද කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගන්න බෑ මේ රැයට කාලා බුදිය ගත්තට. භාවනා කරන්න ඕනේ. ඉතින් අපේ වෙලා තියෙන භාවනා කරනකොට ඒක මතුවෙනකොට ඒකට වෛර කරන බලන්නකෝ මට භාවනා කරන්න දෙන්නේ නැහැ සද්ද ඇහෙනවනේ මට භාවනා කරන්න බෑනේ මට හිතවිලි එනවනේ ඒකම දාලා බලන්න එතකොට අපි කියනවා දැන් සතිය සති ඉන්ද්‍රයක් බවට පත් වෙලා තියෙනවා සද්ද ඇහෙනවා සද්දෙටම බාධා වෙන එක හැබැයි භාවනා පාවා දෙන්නේ නැවතත් බලන්න නැවතත් බලන්න ඕම් බල බල බල බල ඉන්නකොට මේ එන බාධාව හරහම තමගේ චරිතේ තමන්ගේ රුචි අරුචිකම්, තමන්ගේ පෞරුෂත්වය, තමන්ගේ කර්ම ශක්තිය, තමන්ගේ ඇබ්බැහි මොනවද කියලා තේරුම් ගන්න නැතුව ওই ජාත්‍යන්තර සමිති සමාගමෙන් ඇවිල්ලා අපේ ඌ වයින් කරන්න පුළුවන් වෙයි කියලා ඒක කවදාවත් බෑ. ඒක තමයි දකින්න එපාය. මේ මගේ අඩුපාඩුව කිය. ඉතින් අපි අපිට කවදාකවත් ඉස්කෝලේ ගිය වෙලාවක ඕක කියලා දීලා එහෙම තියෙනවද කවුරක්වත්? අපි බලන්න හදන්නේ අඩුපාඩුව මකලා වහලා සදාචාර කෙනෙක් වගේ පෙන්වන්න හදනවා. ඉතින් මේ අඩුපාඩු ඊගාවාත්මයට යනවා. නෑ මේ වෙලාවේදී මුණ දෙන්න මුණ දෙන්න අපිට උදව් කරන කල්යාණ මිත්‍රයා කණ්ණාඩිය ආදාතේ වෙන්නේ සතිය තමයි. ඒ නිසා සතිය ඉන්ද්‍රිය මට්ටමට යනකොට යෝගාවචරයා නොවලාහ තමන්ගේ தত্ত্বය කමඨාන් වාතාවට දාන. ඒකට තමයි අර කායන පස්සනා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මාන පස්සනා කරගෙන කරගෙන ගිහිල්ලා මේ ඇති දේ ඇති හැටියෙන් වාර්තා කරන්නේ ඒකෙදි මෙන්න මෙහෙම තේරුම් ගැනීම පහසුව තියෙන කෙනෙකුට මේ කාරණාව දෙන්න පුළුවන්. භාවනාදී සිදුවෙන දේවල් අතර සිද්ධි වාචක සිද්ධි වගේක් තියෙනවා අගයම් සීලී වාක්‍ය වගේක් තියෙනවා. වෙච්ච දේ වෙච්ච හැටියට කියන කෙනා සිද්ධි වාචක කියලා. සිද්ධි වෙච්ච දේ ගැන හොඳ නරක බලන, හරි වැරදි බලන, ප්‍රාර්ථනා කරන දේවල්ට අගයම් සීලී වාක්‍ය. මේ අගැයීම්ශීලී වාක්‍ය හරියට නොමගරින සුළුයි. භාවනා කමඨාන් වාතාවට එන්න ඕන සිද්ධි වාචක ටික විතරයි, වෙච්ච ටික විතරයි. ඒකට මොනවත් එකතු කරන්නත් එපා, අඩු කරන්නත් එපා. අන්න ඒක කර්මස්ථානචරවලට කියන්න සද්ධාව විශ්වසනීයත්වය ඇතිදේ ඇති හැටියට කියන්න පුළුවන් පළවෙනිම දොර කවුළු විවෘත වෙන්නේ සතියේ ඉන්ද්‍රියක් බවට පත්වෙච්චලා. ඒකට ගුරුවරයාගේ පිළිබඳ හොඳ විශ්වාසයක් එනවා. ඒ වගේම තේරෙනවා මේ හරි දේ හෙලිකිරීමෙන් විතරමයි රෝග නිర్ణය කරන්න පුළුවන්. ඒක මෙතෙක්කල් වසංගකන අපි ಗುಣ චරිත රකින්න ගියා. එතකන් පය බර වායට පිටි කරහයා බේත් බඳින්න වගේ. දැන් එලි වෙන්න පටන් ගන්න මේ එලිවීම කැතැසිස් කියලා කියන නැත්නම් මේක තමයි ඔය සයිකියාට්‍රික්ස් වල ඒ රෝගියාට උපදේශනේ දීලා එළියට එන්න ඒක කියනවා ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. ලෙඩාට කතා කරන්න ඇරලා අහගෙන ඉන්නවා. ඇත්තටම ලෙඩා මේ මානසික ලෙඩා එයා වසංගනවා නෙවෙයි. එයාගේ ඌරුවේ එන්නේ නැහැ. ඒ නිසා පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතර සැරේවෙනි සැරේ හොඳට අහගෙන ඉන්නකොට ලෙඩාටත් හොරෙන් ලෙඩා ලව්වක් කියවෙනවා. මට මේ ප්‍රශ්නේ ආවේ මෙන්න මෙහෙම මෙහෙමයි කියලා. අන්න ඒ වගේ භාවනා කමටහන් සුද්ධ කරනකොට ඒ වසංගණ්ඩ හැදුවට සති ඉන්ද්‍රිය බවටපත් වෙනකොට ඉබේම හෙලිදරව්වක්. මේකට පාපොච්චාරණය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පව් සමා කිරීමක් වගේ එකක් වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය පළවෙනි වතාවට ජීවිතේ පව් අහෝසි කිරීම කියන එක අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නඋප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා නූපන්න කුසල් තවදුරටත් නොඋපදවා සතියෙන් ඉන්ද්‍රිය සති ඉන්ද්‍රියක් වශයෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියපු කියනකොට සාසනෙට පණ එනවා අපිට අපේ පව් සමා කරයි කියලාවත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් මේ දානේ දීලා මේ පව් සමා කරන්න පුළුවන් කියලා නෙමේ අපිට මේ උගන්වලා තියෙන එක ඒක නෙවෙයි මේ පව පවසෙන් දැකපන් ඒ නිසා බුදුජානනාතික දේශනා මේ ඒක තියෙන්නේ මම හිතන්නේ ඉති උත්තර පාළේ ද්වේ මේ භික්ඛවේ දේශනා තථාගතේන අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරච්ඡත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා කියලා බුදුජානසගේ පරයය දෙකක් තියෙනවා. දේශනා පරයය දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව. වසංගණ්ඩ එපා. ওই වැසැංගිල්ල නිසා තමයි කක්ක වෙන්නේ. ලෙඩ උඩුවන්නේ. පිළික හැදෙන්නේ. ඇතුළට බහින්නේ. මේක හෙලි කරන්න. හෙලි කරන්න කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න හෙලිකරන්න සාසනයක් තියෙන්න ඕනේ. හෙලිකරන්න මේ භාෂාව දැනගන්න ඕනේ. මොකද අපේ භාෂාව තන්නේ කර මායාකාරී භාෂාවක් තියෙනවා. තන්නේ කර වැසැඟිල්ල කරන්නේ. ආටෝප භාෂාවක්. සාටෝප භාෂාවක්. ඉතින් මේකට තමයි සාහිත්‍ය සම්මාන දෙන්නේ. ඇතිදී ඇතියට කතා කරන මේ ආර්ය ව්‍යවහාරය අපි ළඟ ඇත්තෙම නැහැ. ඒක වුණොත් එහෙම කිසි කෙනෙක් අහන්නෙත් නෑ. මොකද සිද්ධි වාචක දේ විතරයි කියන්නේ. මට රිදිල්ලක් ආව. එයා කියන්නේ මට ධනිස් කකුලේ ආවද නන්න මට රිදිල්ලක් ආවෙච්චරයි. ඒක භාව ලක්ෂණයක් විතර තියෙන රිදෙන බව. මේක හොඳ බව නරක බව දන්නේ කුගුරු බුකුත් නෑ රිදෙනවා. මට කම්පන චංචලයක් ආවෙච්චරයි. ඒ ඒ කම්පන චංචල භාවය ප්‍රකාශ කරනවා. නැත්නම් ස්වභාවය විස්තර කරනවා. නැත්නම් ගතිය. කවදාවත් බෑනේ. අපි ඒ රිදෙන තැන කනද බඩද කියලා කෑලි වලට සම්බන්ධ කරලා හොඳද නරකද සුබද අසුබද ලෙඩක්ද නැද්ද කියලා මේ ඔක්කොම පටලවාගෙන තමයි එළියට දාන්නේ එළියට දාපම අහන මනසට අර ආලවට්ටමයි සිද්ධියයි වෙන් කරලා අන්තව ගන්න බැරි තරම් ආහනේ එක නැතුව කපාගෙන වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ කල්යාණ මිත්‍රෙක් අවශ්‍යයි විශ්වසනීයත්වයක් ඇති වෙන්න ඕනේ වැරද්දි වැරදි හරි කමන්නේ කවදා හෝ මේක එලි කරන්න ඕනේ කියන කතාව තේරෙන්න ඕනේ. වැරද්දක් වුණාට ලැජ්ජ නොවන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් පශ්චාත්තාප නොවන ගතියක් තියෙනවා. සැලෙන්නේ නැති ගතියක්. ඒක ඇත්තට මේටත් එහා පැත්තේ තියෙන සද්දාව බලයක් වඩපත් වෙන කියන්නේ ඒකට. මෙතෙන්දි තේරුම් ගන්නවා මේ හෙලි කිරීම අච්ඡං අච්ඡේතෝ පස්සත කියන එක ආර්ය විවරයක්. අපේ අම්මලා තාත්තලා ඒකට කැමති නැහැ. අපේ ඉස්කෝලේ ඉන්න විනය පාර ගුරුවරයා කැමතිත් නැහැ. ඒගොල්ලෝ වැරදුනට කමන්නේ වසංගගණ ජීවත් වෙන්නයි හදන්නේ. ඉතින් කොහේද වසංගගණ යන්නේ? ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධර්ම. අපි මේ වසංගගණ හිටියා. ඒ නිසා සදාචාර මිනිස්සයා සෑහෙන වංචනික මිනිස්සෙක්. තමන්ටම තම වංච කරගන්න මේ ලෝකේ ආචාර ධර්ම වලට හැතරෙන්න හදනවා මිසක් ඇතිදී ඇති හැටියට කියන්නේ ආරි විවහරිදී එහෙම මොකක්වත් නැහැ. හැමතැනම කියා පාන්න යන්නේ නැහැ. ලවුඩ් ස්පීකර් බඳගෙන හතරමං හන්දිවල කියන්න යන්නේ නැහැ. ගුරුවරයා දැක්කට පස්සේ කියනවා. එහෙම නැත්නම් කමටාන් මාතත් මෙන්න මේකයි වුනේ කියලා. ඒක කේන්දරේ බැලුවා වගේ. අන්න එතෙන් එනකොට සතිය සති ඉන්ද්‍රයක් බාටපත් වෙනවා. ඒතකොට යා දන්නවා තාම මයි ළඟ මේ විශාල ගුණ කන්දක් නැහැ. හැබැයි ඇති දේ ඇති හැටියට කියන්න බලන් ශ්‍රද්ධාව ඇතිකොට ඇති දේ කියනවා නැතිකොට නැති වේවා කියනවා. වීර්ය ඇති වෙලාදී ඇති බව කියනවා නැති බව නැති වෙලාවේ කියනවා මට රාගය ආවයි කියලා රාගය අපිලා දන්නේ එක ආස්වාසය අපිලාදී ආස්වාසය බන්න දන්නගත්තා වගේමයි මට ද්වේෂය ආවයි කියලා රාගේ නෙවෙයි කියලා දන්නේ එක මේ ආස්වාසයේදී මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා වෙන් කරලා හඳුනනවා වගේ අපි මේවට ඇති කරමු මේ බීතිකාව ඒක සාමාන්‍ය සමාජයේ තියෙන බීතිකාවක් තියෙනම යෝගාවචරය ඒක ඉක්මවනවා දැන් ඉක්මොල ඇතිදී ඇති හැටිට ලියනවා. අන්න එදාට තේරෙනවා ඒක නිකන් මේ බඩ එලියන්න බේතබ්බිව වගේ පාචනේ යනවා වගේ තමයි ළඟ තිබිච්ච අර ගැට ගැහිලා ඇතුලේ වසංගකන තිබුණු ඒ ගැට අපි කියන ඇබ්බැහි එහෙම නැත්නම් කර්ම ශක්තිය එහෙම නැත්නම් අපේ රුචි අරුචිකම් නැත්නම් අපේ සભ્યත්වය නැත්නම් අපේ පෞරුෂත්වය හිමීට හිමීට දුරවන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තේරෙනවා තේරුම් ගන්න වෙනවා සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එක. වසංගන මිනිස්යාට දවල් මිගිය රෑ දානියල් සෙල්ලම කරන එක නඩ භාවනා හරියන්නේ නැහැ. ඉතින් කරන්න බෑනේ මේ මනුස්සයා මේ ඇති දෙ නෙවෙයි කියන්නේ. කමඨාන් සුද්ධ කරන්න ගිහිල්ලත් මොනවදෝ කටබොරු කියනවා කන්තන් දිව බොරු කියනවා. ඒක හිතලා කරන එක නෙවෙයි. කවදාකවත් හිතන්න එපා මේ කවදාකවත් මේ කමඨාන් සුද්ධ වාතාවේදී කියන එක බොරු කියනවයි කියලා. කිය වෙනවා අපි පුරුදු කරලා තියෙන ඇත්ත කියන්න නෙවෙයි. කවදාකවත් ඇති දේ ඇති හැටියට කියන්න බැරි මනුස්සයර තමයි පුත්තජනයයි කියන්නේ. ඇති දේ ඇති හැටියට කියන එකට කියනවා ආරි වේවාරි කියලා. ඒක නිසා සතිය ඉන්ද්‍රියක් බවට පත් වෙනකොට යාළඟ පුදුම විවෘත වීමක් වෙනවා. හැබැයි විවෘත වෙන්නේ සත්පුරුෂයන්. ඒ ඒක අසත්පුරුෂයන්ට බෙන්නන්නත් එපයි කියලා කියනවා. ඒකට අසත්පුරුෂයන් නෝන්ජල්කමක් කියලා. අසත්‍ය හිතන මේ බුබ්බඩේ කිය. නොමනා කතා හැමදැනම කතා කරනවා කිය. ඉතින් සයිතෙන් එනකොට හොඳට කල්යාණ මිත්‍රයෙකුට හම්බෙලා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කිව්වහම කල්යාණ මිත්‍යා කේන්දරේ බල්ලා කිව්වා වගේ කියනවා මෙන්න මෙහෙම වෙන්නේ නැති මෙන්න මේකට බලපන් කියලා. බැලුවාම මුගක් වෙලාට හරි. ඊට පස්සේ මේ සමාධිය ඉන්ද්‍රියක් බවටපත් වෙන්නේ Taman තේරුම් ගන්න ඕනේ මේ සමාධිය කියන එක නিত্য සුඛ සුබ දෙයක් නෙවෙයි ඒ විකිත්තං වාචිත්තං සංකිත්තං වාචිත්තං කියලා මේ හිත මේ දෙපැත්ත පනිනවා. අපිට හිතාන හිතුව දිගටෝ මේක සමාධිගත වෙලා ඉන්න ඕන කියලා එහෙම එකක් නැහැ. වික්ෂිප්ත වුණාට ඒක ස්ථිරහානියක් වෙන්නේ ආය සංකිට වෙන්න පුළුවන්. ආය සමාධිගත වෙන්න පුළුවන්. ඒ නිසා වික්ෂිප්ත වෙච්ච වෙලාදී තැවෙන මනුස්සයා කරන්නේ නැවත සමාධිගත වෙන්න තියෙන අවස්ථාවක් නැති කරගෙන කක්ක කරලා ගා ගන්න එක. කක්ක කරාට ගමන්නේ වැසිකිළියට ගිහිලා අර පොඩි උන් එක කක්ක කරලා තලලා ඇඟ පුරාම ගාගෙන ඉන්නකොට පොඩි උන්ගේ නම් ඔක උරදලේ ලෝකයේ උන්න පිස්සු පිස්සු සමාධිය කැඩෙනවා ඕක ගාණ්ඩ දෙයක් ඒ ටික වෙලා කර ගණන් ගන්න නැතුව ඊගාට ආයසරයක් උත්සාහ කරලා හරියනවා අන්න වගේ මේ සමාධියේ කැඩුනයි කියලා හෝ හරි ගියයි කියලා හෝ මනාපමනාව පහල කරගත්තොත් වැඩි එකක් වරින් වර සමාධිය එනවා වරින් වර සමාධිය යනවා. ඒක මේ කාටවත් එහෙම එක දිගට පෙත්ත කැපුවා වගේ තියෙන සමාධියක් නෑ. ඉතින් ඒකට ඉන්ද්‍රිය ශක්තිය ඇති එකන දන්න මේ සමාධිය වරින් වර එනවා වරින් වර යනවා. ඒකට ආසන්න කාරණා වර්ගයක් තියෙනවා. තමයි මේ සමාධිය ඇති වෙච්ච වෙලාවේදී ඒකට ආසන්න කාරණා මේකයි. නැති වෙච්ච වෙලාවේදී ඒකට ආසන්න කාරණා මේකයි කියන එක නවහකාරේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න අවශ්‍ය කරන කාරණා හත විස්තර කරන අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා සමාධිස්සච නිමිත්තක් ගාහියෝති කියලා මේ වරින් වර සමාධියේ එන යන මට්ටමේ ඉන්න යෝගාවචර පොඩි අත්තලා සමාධිස්සච නිමිත්තක් ගාහියෝති එතකොට මේ සමාධියේ නිමිත්ත ගන්නවයි කියලා කියන්නේ මේ ලාවට හැදීගෙන ආපු මේ සමාධි ඉන්ද්‍රිය තියුණු කරන ක්‍රමයක් මොකද්ද මේ සමාධිස්ස නිමිත්තක් ගායි යෝති කියන එක අටුවයි බොහොම ලස්සනට විස්තර කරනවා. ඒක මේ කාරුණත් කතා රසය ඇති කරනවා. මෙහිදී දකින්න ඇති මේ රිලව් රංචු. මේ රිලව් රංචු නිතර කැලේ හැසිරෙනවා. ඔගේ ඔය පහුගිය දවස්වල හිටියා වෙට කකුල කැඩිච්ච රිලා පැටියේ. ඒකගේ අම්මා මැරිලා. උතුර කවුරුත් කිරි දෙන්න කෙනෙක් නැහැ. ඔය අමෝතු සින්දුවක් කිය කිය ඉන්නේ. අනති අපි දන්නවා මේ අනාථ දරුවෙක් ඉතින් කාට ගිහිලා කියන්නද? ඒ කවුද ගහලාද ගොඩ කකුලත් කැඩිලා. මේ රිලාරංචෝ යනකොට මේ රිලව යන්නේ හිමීට. පැටියා. මම දවසකට කාමරේට එන්න කියලා මට රිලව පෙන්වන්න බැහැ වුණාට මට අර නිසා මම දවසක් කාමරේට <laughs> ගෙන්නගෙන මේ කැම ටිකක් දුන්නා. පිටිපස්සේ කෑවිලා ඩක් කාලා උදරන කෑවා. මන් දැනගත්තා. මූත් අපි වගේම. මිනිස්සු වගේම જાතිය. <laughs> අර බැරි එකාට කන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මං ඉන්දියාප්පයක් දුන්න බලහන් හිටපු කෙනෙක් කිව්වා මෙයා ඉන්දියාප්පැත්තට යන ගිහලා ඉවර වෙනකන් කෑවයි කියලා. ඒකට ළඟ ඉඳලා තියෙනවා යාගේ මස්සිනා හරි මල්ලි හරි කරදර කරලා නැහැ. දැන් මේ මිනිස්සයා මේ මේ රිලවා හිමීට ඇවිදින්නේ. දැන් පියාකුසෙකුට ගහන්න ඕනේ නම් පියාකුස කරන්නේ මේ රිලාපන්තියේ එන මග වල්දෙල් ගහක් ඇටට ගිහිල්ලා වල්දෙල් කොලයක් කරලා හැංගිලා බලාගෙන ඉන්නවා රිලවුන්ගේ ක්‍රියාකාරකම්. ගොඩක් වෙලා බලා ඉන්නවා. හෙල්ලෙන්නේවත් නැහැ. බල්ල හරියට දැනගන්නවා ගහනවා ගහන්න ඕන මූට. එතකොට යා කරන්නේ අර රිලව කොටු වෙන වෙලාව බලලා අර ඉන්න තැන ඉඳලා ඊ ගහක වේගයකින් යනව ගිය ගමන් ওই දුර්ල රිලව පැටි අල්ලගත්ත අල්ලගත්ත ගමන් අහසට නගිනවා මේ බුදුරජාණන් කියන්නේ නගිනකොට දැන් මේ රිලවට ගැහුවා ගොදුර සාර්ථකයි දැන් පහුර වලට අල්ලගෙන ඉනවා රිලව දඟලනවා. ওই දන්නා පොළොවට පාත් වුණොත් රිලා රපංචෝ කෑ ගන්නවා. මේ පියාකුසත් පතුරු ගහගෙන කනවා. ඌ කරන්නේ කෙලින්ම අහසට යන ගමන් ඒ පියාකුස හැරිලා බලනවලු මම කොතනද හිටියේ කොතනද ගොදුර තිබුණේ මං කොහොමද එතෙන්ද ගැහුවේ ගහලා මෙතෙන්ට ආපු හැටි සාර්ථක වෙච්ච වෙලාවේදී හැරිලා බලනවලු මට සාර්ථක වීමට ආසන්න කාරණා වුණේ මොකද්ද කියලා. අනිත් වගේ යෝගාවචරයට සඳහන් කරලා තියෙනවා සමාධියක් හරිය වෙලාවේ උදම්මනන්න එපා. බලන්නේ සමාධිය ඉස්සෙල්ලා මම සක්මන් කරලාද හිටියේ. අතපය මූණ හොදාගෙන පිළිසිදු වෙලාද හිටියේ. එහෙම නැත්නම් සාර්ථකත්වයට පස්සේද මේක කොහොමද මගේ සමාජයට බලපෑවි කියලා හරිගිය වෙලාවක ඒක නිමිති ටික ගන්න කියලා. සමාජයට හරිගිය වෙලාවේ ආසන්න කාරණා ටික. එහෙම නැතු මේ සමාධිය හරිගියයි කියලා ගුරුරට වැඳ වැඳ බුදුහාමරට වැඳ වැඳ ඉන්නක හොඳයි ඒ වෙලාවේ හිතෙනවා එහෙම නමුත් ඒක නෙවෙයි තාක්ෂණේ තාක්ෂණේ ආසන්න කාරණාව ගන්න අසාර්ථකුණයි කියන්නකො ඒත් ගන්න ආසන්න කාරණාව ටිකක් වෙලා යනකොට එක කාරණාවක් නන් නෙවෙයි කාරණා රාශියක් තියෙන මෙන්න මේ පසුබිම ඉඳගත්තු මට මේ කාටත් ඔකම තමයි මෙන්න මේ ආසන්න කාරණා ටික හදලා දුන්නොත් මේක හරියන්න තියෙන ඊට වැඩි අන්න ඒ වගේ සමාධිය එක සැරයක් දෙසයක් ආපු කෙනා සමාධි ඉන්ද්‍රිය මට්ටමට ගන්න ඕනේ නම් එයා දැනගන්න ඕනේ එදා මම කොහොමද පේ උනේ කොහොමද මම ආසන්න කාරණා සකස් කළ දුන්නේ කියලා. ඉතින් ඒ වගේ දෙයකට මේ වගේ නිවාසික භාවනා වැඩමුළු හරියට අවස්ථාව ලැබලා දෙනවා අපිට. සමාධිය හරියනවා වර්ධිනවා. ඒ වෙලදී උදම්මනන්න ඕ පශ්චාත්තාප වෙන්න නෙමෙයි තියෙන්නේ හරිය වෙලාවේ නිමිත්ත ගන්න ඕනේ. ඉතින් ඇත්තටම පිටු පිටික කියන්නේ ඕකට තමයි. හැම රහතන් වහන්සේනමක්ම රහත් උනාට පස්සේ කියනවා මෙන්න මමට හරිය ගිය ක්‍රමී. කේමාව මතක් කරලා තියෙනවා මම කුටියට යන වෙලාවේදී මම කකුල් දෙක හේදුවා කකුල් දෙක හොදලා පස්සේ හොදපු වතුර ටික වැල්ලේ බී ගත්ත හැටි දකින්නකොට මට අනිමිත්ත සංඥාව নিকමට ආවා මම ඇඳට ගියා ඇඳට කියලා ටික වෙලාවක් කිනුන පහන තෙල්ලි වල පහන නිවිලා ගියා මට අනිමිත්ත සංඥාව ටික වෙලාවකින් මම රහත් වුණා ඒ මුල් ලකුණු පෙන්වන්න නැතුව රහත් වෙන්නේ නැහැ ඒ ලකුණු ටික තේරුම් ගත්තට පස්සේ එයා ඒක කියන්නේ අනික් කෙනෙකුට කරුණාකරලා මේ ගමනේ යනකොට ඇහැ කන අරගෙන ඵලයල්ලා. මේ කට බය ආගෙන වටපිට බල බල ගිහිල්ලා මේ ගමනේ යන්න බෑ. ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා බණක කොයි වෙලාවක හරි යෝගාවචරයට අපිටම සෝවාන් මාර්ග ඥානෙ ලැබුණයි කියලා. ඇත්ත මාර්ග ඥානෙ ඵල ඥානෙ ලැබිලා එයාට කවදාකවත් ඉන්න බැරිලු එයාට මුලට යන්න හිතෙනවලු. අද මොකද්ද වුණා? අතිරේක දෙයක්. කොහොමද ඒක ආවේ කියලා බලනකොට පස්සෙන් පස්සට පස්සෙන් පස්සට නැගිට ප්‍රතිවික්ෂණ ඥාන කියලා කියනවා. ගියාට පස්සේ අවබෝධ කිරුවට පස්සේ තේරෙනවලු එදා යනකොටමත් මංගල ලකුණු පහල වෙලා තිබුණා. මට තේරුණා. හැබැයි දැනුයි දන්නේ මේවා මංගල කාරණා කියලා. මෙවයි මේ ආසන්න කාරණා කියලා තේරෙන්නේ කියලා ඒ ප්‍රතිවික්ෂණ ඥානයක් පහළ වෙනවා. ඒක චිත්ත නියාම ධර්මයක්. ඉතින් ඒකට අවධානය. ඒ සඳහා මෙහෙයුමට කියනවා ඉර නගින්න ඉස්සලා පුබ්බ නිමිත්තම් පුබ්බ කරණම්. ඉර නගින්න ඉස්සලා අරුණ නගිනවනේ. ඉතින් අරුණ නගින දැනගන්න තාපය කාලකේ තාපය භාගයෙන් අරුණ ඉර නගිනවා. ඉතින් යෝගාවචරය මේ ඉර නගින එකට වැඩිය මේ සමාධියේ පුබ්බ නිමිත්ත දැනගන්න ඕන පුබ්බ කරණේ දැනගන්න මේ ඒකට ඉස්සලා හිත සකස් වෙනවා ඒ සකස් වෙන ලකුණු ටික දන්නවනම් යාට වෙන එක අසා අනාත්ම බව හැබෑව. හැබැයි ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. සමාධිය කියන එක මේ එක චිත්තක්ෂණයක වැඩක් නෙවෙයි. ඒක චිත්ත වීතියක්. ඒ වීදිය මෙන්න මෙහෙම මෙහෙමයි හැදෙන්නේ. ආන්න මේ වීදිය දැක්කට පස්සේ එයා දන්නවා මම දැන් ඉන්නේ මේ වීදිය අහවල් තැන කියලා. ඉතින් ඌ කෙනෙකුට අයිති දේවල් නෙවෙයි. ඌ චිත්ත නියාම ධර්ම. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි භාවනා කරනකොට මොනවා හරි වෙලා හිත ගන්නවා අපි හිතනවා කවුරු හරි මට කරදරයක් කෙරුවා. නැත්නම් කරදර කරදර කරපු මනසට ආත්මයක් දෙනවා. ඊළ කියනවා අසවල් කෙනා අසවල් දී කරපු නිසා තමයි මට සමාධිය කරගන්න බැරි වුනේ. එහෙම නැත්නම් අපි ඍතු ගුණයට බයි. බැරිම නම් ඒක ආණ්ඩුවට හරි බයි. අපි ආත්ම සංඥාවට වැටෙනවා. දැන් මේ ක්‍රමයට ගියාම ආත්ම සංඥාවක් නෙවෙයි ගන්නෙ. සමාධිය හරියන්න නම් හරියන්න ආසන ගන්න මොනවද? වැරදුනා නම් වැරදෙන්න ආසන ගන්න මොනවද? ඒතරේක ආත්මගතියක් හෝ අනුන්ට පැවරීමක් නැහැ. මේ දේවල් මම වාසියට හරවගන්නේ කොහොමද? ආන්නේ කතාව දන්න මනුස්සයාට කොඩි ගහයටත් භාවනා කරන්න පුළුවන්. මාළු කඩේට ගියත් භාවනා කරන්න පුළුවන්. එයා දන්නවා මේ වෙලාව කරන්න පුළුවන්ද බැරිද කියලා. බැරි වෙලාවේ තටමන්නෙත් නැහැ. පුළුවන් නම් කට්ටිට කෑකෝ සංගහන්න යන්නෙත් නැහැ අවශ්‍ය වෙලාව වැඩේ ගන්න. මේකට කියනවා කලදුටු කල වැලයි වලියගම් කියන කතාව. ඉතින් යෝගාචර ඒක දන්නේ නැතුව මේ මට භාවනා කරන්න බැරි මේ අල්ලපුගෙද කතෝලික මිනිස්සෙක් ඉන්නේ ද නැත්නම් අරක නිසා මේක නිසා කී කිය රේඩියෝ දාන නිසා ටෙලිවිෂන් දාන නිසායි කියලා මේ කරන කතා බනින්න දෙයක් නෑ තාම සමාධියේ ඉන්ද්‍රිය මට්ටමට ඇවිල්ලා නෑ. එයා දන්නේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කොහොමද ජාම බේරගන්නේ කියලා. ඉතින් ඒක නිකන් හම්බෙන ගන්න නෙවෙයි. සමාධිය කියන එකේම නිකන් හම්බෙන ගන්න නෙවෙයි. ඒක උපයන්න ඕන. ඊට පස්සේ ප්‍රඥාව කියලා කියන්නේ අපිට සද්ධා වෙන්න යනකොට ප්‍රඥාව නාස්ති වෙනවා. ඕනට වෙඩි සද්ධා තියෙනකොට ප්‍රඥාව නැති වෙනවා. අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. මන්ද සද්දෝ අධික පඤ්ඤෝ. ඒ නිසා කවුරු හරි දිගට මේ සද්ධාවම වඩන වැඩ කර කර ඉන්නවනම් ඉතියාට ප්‍රඥාව පිළිබඳ කතාව නුහුරුණු පුරුදුයක් වාටපත් වෙනවා. හිතනවා මේ සද්ධාවෙන් කරනකොට මගේ වැඩි ඉස්සරහදී රැට නත්තල් දවසේ රැට නත්තල් පප්පා ගෙනල්ලා මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යනවා වගේ මට ඩක් ගාලා මාර්ග ඥානයක් ලැබෙයි. එහෙම නැත්නම් මට නිකන් අහම්බෙන් වගේ ලැබෙයි කියලා හිතානවා. නෑ මේ වගේ චිත්ත නියාමයක් තියෙනවා. නිසා ප්‍රඥාවන්තයා දන්නවා සමහරවිට අපේ සද්ධාව පුදුම විදිහට නගිනවා. ඒ නගින හැම වෙලාවෙම සාපේක්ෂව ප්‍රඥාව නැස්ති වෙනවා. එතනින් ගියාම වීර්ය නගින වෙලාවට සමාධිය නැස්ති වෙනවා. සමාධිය නගින වෙලාව වීර්ය නැස්ති වෙනවා. මෙන්න මේ කාරණා දැනගෙන මේ එකම දෙයකටවත් 100 100ක් හොඳක් නැහැ. වැඩි වෙනකොට තව එකක් විනාශ කරනවා. කරදරයක් නොකර මැද ඉන්න එක විතරයි සතිය. ඒ නිසා දැනගන්න සද්ධා වැඩිනකොට වීරිය අඩු වෙනවා. මේ සද්ධා වැඩිනකොට ප්‍රඥාව අඩු වෙනවා. ප්‍රඥාව වැඩි වෙනකොට ප්‍රඥාව අඩු වෙනකොට සද්ධා වැඩි වෙනවා. වීරිය වැඩිනකොට සමාධිය නැති වෙනවා. සමාධිය වැඩිනකොට වීරිය නැති වෙනවා. මේ දෙක මැද ඉඳගෙන සතිය කියලා දෙනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න නැතුව අපි මට ප්‍රඥාව නැතය නැත්නම් මට මේ විශේෂ සමීකරණයක් ඇතය මට කාගාර සුභාසින්සනයක් ඕනේ කියලා අපේ දෙන්න හදන කතාව දී ඇති தත්ත්වේ තේරුම් අරගෙන උපරිම සංකලනයේ තේරුම් ගන්න බැරි නම් ඒ මනුස්සයට මොනවද දුන්නත් අනාගත. අපි දන්නවා පොළොස් සම්බලක් උයා ගන්න ගිහලකේ පදව ගන්නවයි කියන එක දේවල් තිබුණට කරන්න බෑ. ඒකත් පළවෙනි යෙදවීම හරියන්නේත් නැහැ. ඒක පැහිගෙන එනකොට ඒ අම්මා දන්නවා. දැන් මේකට කහඩින් ගිත්තක් දාන්න ඕන. එතන ලුණු ටිකක් වැටෙන්න ඕන. ඉතින් ඒ ටික හරියට දාගන්න නැතුව බඩු ගොඩක් තිබුණයි කියලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ පදම ඒ සම සම්තුලනය සංකලනය පිළිබඳව සතිය දෙන පණිවිඩය කියව ගන්න බෑ හුඟ දෙනකොට. ඒගොල්ලෝ ඒ වෙනුවට ඉන්නවා අසවල් දෙය අසවල් කරපු නිසා තමයි මට භාවනා කරන්න බැරි. ඉතින් කට්ටිය හරි ලේසියද පහසුවට මාර බලවේග කියලා නමක් දානවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මායя සමාදන් වෙච්ච කට්ටිය. මොනවා කරුවත් කියන මේ හොඳ වැඩ කරන්න දෙන්නේ අපා මායя. ඉතින් හැම වෙලාවෙම මාරා තරණම් ගච්ඡාමි බුද්ධං සරණම් ගච්ඡාමි කියන්නේ ඉස්සල්ලා. හැම දෙයක්ම වර්ධින කම්බලයන් ලියගෙන දෙන්නේ නැහනේ හරි වැඩක් කරන්නව දෙන්නේ නැහනේ මායяනේ කියලා නිතරම මායя පින් කැඩේට කීයක් හරි දාන. නමුත් මේ බුද්ධෝත්පාද කාලයක් නෙමේක. ඒ නිසා පත්‍රේ දාලා තිබුණ එක බොරුවටත් එක මගිටමත් එක දාලා තිබුණේ. මේ මිමිති ගලින් ගිහිල්ලා බලංගොඩ ආනන්දමෛත්‍ය හාමුදුර හම්බුණා. හම්බෙච්ච වෙලාවේ ඒ සෝන්සකින් අහුවලා තිනවා මේ අපිත් එක්ක ගිය කණ්ඩායමේ ස්වාමීන් වහන්සේ මේ හොඳ වැඩ කරන්න ගියා මාරයා ඉන්නවනේ. කෙලිජි හාමුදුර ගලෝ කියලා. හොඳට කරගෙන මාරය ඉන්නවා දානෙ කරන්න ගියම් මාරය ඉන්නවා සීලෙට මාරය ඉන්නවා සමාධියට මාරය ඉන්නවා හැබැයි විපස්සනාට කවදාකවත් මාරෙක් නැහැ කිව්වනේ අම්මව කටේ අත දාන්නවත් නෑ කතාවට විපස්සනා කියන එක දන්නවනම් සතිය කියන එක දන්නවනම් කවම කවදාකවත් මාරෙක් නැහැ සතිය දන්නේ නැත්නම් එළඩු ගන්න සතිය ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා නැත්නම් අපි මොනවා හරි වර්ධනකම් ඉදලා කාට හරි හේතු කරනවා බැරිම වෙච්චාම මාරයට හේතු කරනවා ඉතින් මායя සරණ යන්න පටන් අරගත්තොත් හැමදාම ඔය තියෙනවා මේ පාසි ආගමේ සරසූස්රා කියලා. එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ අහුරම දාස් කියලා. ඒ අසුරයා සමාදන් වෙන්නේ. සුරාසුරින් අසුරයන් සමාදන් වෙනවා. ඒක Hindu ආගමේ සමාලාට තියෙනවා දුර්ගා සමාදන් වෙනවා. ඒ වගේ ව්‍යසන කරන කට්ටිය සමාදන් වෙනවා. නිකන් කාලියම්ම සමාදන් වෙනවා. ඒ කියන්නේ වැරද්ද සමාදම් වෙන ගතියක් තියෙනවා. සරුවචනාංශයේ කිසිම නැහැ හැම දෙයක් ප්‍රඥාවෙන් තේරුම් ගන්න මේක කිසිම පුද්ගලයෙක්වත් කවුරුවක්වත් කරන හානියක් මේකේ නැහැ. මේ තියෙන හේතු කරුණු ආසන්න කරුණු විචල්්‍ය සාධක ටික හරියට තේරුම් අරගෙනල ඒක අවස්ථාවේ ගන්න දන්නවනම් එහෙම නැත්නම් අවස්ථාවාදී වෙන්න දන්නවනම් විපස්සනා කරන්න පුළුවන් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඕනම තැනක ඉතින් ඒකට ප්‍රශ්නයක් වෙනවා එහෙනම් මොකද්ද මේ ප්‍රතිરૂප දේශවාසය කියලා කියන්නේ කියලා. ප්‍රතිરૂප දේශවාසය ලේසි වැඩේ. නමුත් අල්ලගත්තට පස්සේ විපස්සනා කියන එක විශේෂයෙන් මම නම් දකින්නේ ඇත්තට මේක මගේ තියෙන එක ඇබ්බැහියක් මේ ඔක්කොම සතිය කරා තමයි මම විස්තර කරන්න හදන්නේ. මට ඒක උදව් වෙලා තියෙන නිසා. මේ සතිය කියන එක වඩනවා නම් ඒක හොඳට පෙන්නන ඔන්න ප්‍රඥාව වැඩි වෙලා හම්බේ. ඔය කියන්නේ සද්දාව නැහැ. ඔන්න ඔබේ සද්දාව වැඩි වෙලා තියෙන හැබැයි හොඳට මතක තියාගන්න දැන් වලිගේ උඩ ඉන්නේ ප්‍රඥාව නැහැ. ඒ වෙනතම වීර්ය වැඩි වුණා නම් දැනගනි මොහිත කැළඹෙනවා සමාධිය නැහැ. සමාධිය වැඩි වුණා නම් ඕන්න තාක්කුවේ බෙල්ල තාක්කුවේ දාගෙන බුදි. නිින්ද ගියයි කියලා කියනවා. ඔළුව කඩා වැටුණායි කියලා කියනවා. එතකොට වෙලා තියෙන සමාධිය වෙරිලා වීර්ය අඩු වෙලා. ඉතින් මේ කවුරුවක්වත් නැහැ මේව නොවිච්ච කෙනෙක්. මේවා දැනගෙන පොළොස් නඹුලේ පදම ගන්නවා වගේ අරක වැඩනම් මේකට දාන්න කියන එකේ ඉස්සරහට අපිට ඒක සාකච්ඡා කරන්න වෙනවා. සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා සත්‍ය සතික්ව හම්බික්කවේ සබ්බත්තිකම් වදාම්. මහන්නේ මේක මොන දෙයක් පදනම නැති වුණත් පදම නැති වුණත් අසන්තුලිත වුණත් සතියෙන් වැඩක් කරන්න තියෙනවා සතියෙන් ඒක තේරුම් ගන්න ඕනේ. ශ්‍රද්ධාව වැඩි වුණා නම් ඒක තේරුම් ගන්න. ප්‍රඥාව පොඩ්ඩක් දාන්න. ප්‍රඥාව වැඩි වුණා නම් ඒක තේරුම් ගන්න. සද්ධාව පොඩ්ඩක් දාන්න. වීරිය වැඩි වුණා නම් තේරුම් ගන්න සමාධිය පොඩ්ඩක් දාන්න. සමාධිය වැඩි වුණා නම් තේරුම් ගන්න වීරිය පොඩ්ඩක් දාන්න. ආන්නේ දේ එකක්වත් අපේ ගමන් මල්ලේ නැත්තේ නෑ. අවශ්‍ය දේ ඒ ප්‍රමාණයට දානවයි කියන එක බෙහෙතකට ප්‍රතිවාපයක් වගේ. හරියට මාත්‍රාව දාන්න. උනට වැඩි වුණොත් එහෙම එනං හිතන්නේ වෙනවා. ඉතින් මේන්නේ මේකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඒ විචල්‍ය සාධක කීපයක් මෙතන පහයි අපි අරගන්නේ. ඒ පහ එක එක උඩ පල්ල යනවා. ගියාට පස්සේ මේක සම මට්ටමකට සමතුලිත කර ගැනීම මනුස්ස මනසක විතරයි කරන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලෙක විතරයි කරන්න පුළුවන්. ක්ෂණ සම්පත්තිය ලැබුණාට පස්සේ විතරයි කරන්න පුළුවන්. සද්ධර්ම ශ්‍රවණය කියන කෙනාට විතරයි කරන්න පුළුවන්. කල්යාණ මිත්‍යා දක්වපු කෙනාට විතරයි කරන්න පුළුවන්. ඉතින් මේ කහපාට කට්ටිය වැඩි නිසා මං කියනවා පැවිද්දන්න විතරයි කරන්න පුළුවන් නේ. මේ පැවිද්ද තියෙද්දි මේ කොට ඉඳලා පීනන්න හදන කට්ටිය ගැන සෝරි තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරියට මහන්සියට මම එහෙම අව탁සිරු කරනවා නෙවෙයි. ඒන් සෝරි තමයි. ඉතින් ඒගොල්ල හැමදාම අම්මෝ කවදානම් මම පැවිදි වෙන්නෝ කියලා. පැවිදි වෙච්ච කට්ටිය ගියන්න වැඩි දුක් විඳිනවා. ඒගොල්ලන්ට භාවනා කරන්න වෙලාවකුත් නැහැ. ගියන්න තරම්වත් වෙලාවක් නැහැ. නමුත් අර හීනමාන ගිහිකමේ තියෙනවා. මම අවුරුදු 9ක් සතිය දැනගත්තට පස්සේ කවදා පැවිදි වෙම්දෝ කියලා හිතයට තියාන හැදිරිච්ච වෙලාවේදී මට මේ පැවිද්ද පෙරුනේ දැනටත් නම් ඒක එහෙම තමයි ලක්විති රජකමක් වගේ. ඒ දවසට මම කිව්වා මහාජනක රජුරුවන්ගේ මේ කියමනක් ඒක ජාතක පොතේ තියෙන්නේ යදා දත්ත දාවේ මේගේ ඕවට්ටෝ අල්ල චීවරං පින්ඩාය චරිස්සාමි කිං කදාසු භවිස්සති අනේ හත් දවහ වෙයි වහින වෙලාවේ පාත්‍රයේ බඩ තුල සංගවාගෙන සිවුරෙන් සම්පූර්ණ බත් වෙලා මට කවදා පින්ඩ පාතේ යන්න ලැබේදෝ හත් දවහින වෙලාවේ බුරුමෙදී හම්බුණා අපට යන්න එළියට බහින්නෙම වරුසාවි. වටාත්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. වැක්කිරෙන වැස්ස. පාරේ අඩියක් විතර වතුර ගලනවා. මිනිස්සු ඇවිල්ලා ඒකේ දන ගහගෙන පින්න පාත බෙදනවා. පින්න පාත්‍රේ වහගන්නවා මේ මේ සිවුරෙන් එනකොටම ඒ උපාසකම්මලා ටිකක් ඉන්නවා. ඉතින් හරීම ඉතින් ආහඳුර තිමීකර කියන පින්න පාතනේ. අපි ඒ ටික ඔක්කොම මේ හැලියකට දාලා හරි ගස්සලා දෙනවා ව්‍යංජන ටිකත් එක. එතකොට බුලත් කොලයි ඉඟුරුයි තව මොනවද එකට දාලා තම්බල ගිලම්පතක් දෙනවා. ඇඟ පට ගන්නකොට රත් වෙනවා. බුලතුයි ඉඟුරුයි මොනවද මන් දන්නේ තව නමක් කියනවා ඒක හරි ගස්සලා තියලා තියන. ඒකට පුදුම සතුටක් එනවා අහස යට පොළව උඩ මම සක්විති රජෙක් වගේ පාත්‍රයේ වහගෙන සිවුරෙන් බද්ද වරුසාවේ. පින්දපාත යන්න නැත්තම් ගියෝ බම්බු ගහයි. ඊයෝ බම්බු ගහයි. ඕගොල්ලෝ මේ හත්මාල් ප්‍රාසාද හදාගෙන අරක මේක සැපතියානේ හිටියට අර බදවරුසාවි ධනක් වතුරේ පින්දපාත යන වගේ ජොලියක් නැහැ. ඒක නිසා ප්‍රඥාව කියලා කියන්නේ අපි ආර්ය පරිශ්‍රණය කරන්න ඕන. අපි මෙතෙන් ආවේ විහිළුවට නෙවෙයි. අපි මේ පුංචි පිංකමක පුංචි දක්ෂකමක පුංචි පෙරහැරක නෙවෙයි අපි ඉන්නේ. අන්නේ විදිහට මේ ඉන්දිය ධර්ම ටික හදාගත්තට පස්සේ තමන් ඉන්ද්‍රවාගී. හොඳට බලන්නේ තියෙන සිටු තත්ත්වේ බලලා කොයි දේද විසම වෙලා තියෙන්නේ. හොඳට බලලා අඩු දේ හදනවා මිසක්කා මේ බොරුවට කෑකොස්සන් ගන්න දෙයක් නැහැ මේකේ. කොටින්ම කියනවා නම් ඉන්දිය ධර්ම නැති එක එක්කත් නැහැ මේ ලෝකේ. හැම කෙනා ළඟම ඉන්දිය ධර්ම තියෙනවා. මේක විසම වෙච්චාම එකට එක වස වෙනවා. සද්ධාහ වැඩි වුණොත් ඒක ප්‍රඥාව කාබාසිනිය කරනවා. ප්‍රඥාව වැඩනෝ සද්ධාව කාබාසිනිය කරනවා. වීරිය වැඩනෝ සමාධිය කාබාසිනිය කරනවා. සමාධිය වැඩනෝ ඒ නිසා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා මේකට කියනවා. ඒ තමන්ම භවනාදී උපේන මේ ඉඳුරන් එකිනෙකා කාකොටා වැටෙනවා. ඒවා අසංවිදිතයි. ඒ අසංවිදිත ඉන්ද්‍රිය දැනගෙන ඔක්කොම එක දිහාවට දිශාගත කරනවායි කියලා තියෙන වේගය සහ ප්‍රවේගය කියලා දෙයක් අපිට උගන්වන භෞතික විද්‍යාවේ. වේගය කියන්නේ අසංවිදිත ශක්තියක්. ප්‍රවේගය කියන්නේ දිශාගත ශක්තිය. යකඩ කැලලක තියෙන අංශු අසංවිධිතයි. ඒක කාන්දම් කැලලක දිගට ඔතනකොට අතුල්නකොට අතුල්නකොට ඒක කාන්දම් වෙනවයි කියලා ඔක්කොම දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ හැරෙන්නේ උතුරටම තමයි. ඉතින් ඒ වගේ තමන්ගේ මේ කරගෙන යනකොට මේකයි වැඩි වෙලා තියෙන්නේ මේකයි අඩු වෙලා තියෙන්නේ කියන එක කවුරු කියලා දෙයිද පිස්සු හිතනවාද කාට හරි මේක පෙන්ලා කියලා දෙන්න පුළුවන් කියලා සරුවච්චන් වහන්සේ ගාව තිබුණා විශේෂ ඥානයක් ආසේ අනුසේ ඥානය කියලා එහෙම නැත්නම් අපි මේ தત્ත්වේ තේරුම් ගන්න කිසිම කෙනෙක් නැහැ. එකක් තියෙනවා. කමඨාන් මාතාව අවංකෝ කියනවනම් අහගෙන ඉන්න එකනත් ඊට වැඩිය භාවනා කරලා තියෙන කෙනෙක් නම් එයාට කියත හැකියි. නැත්නම් අසරණයි, නැත්නම් අනාතයි. ඒ නිසා භාවනා කෙරුවට විතරක් බෑ. ඒවා ඉන්ද්‍රිය මට්ටමට එනකොට මේව අතර සමතුලිත භාවය ඒව අතර අපි මාළුවක් යෙදෙනවයි කියලා කියන්නේ එච්චර කහ මෙච්චර ලුණු ඔක්කොම දාලා ලිපේ තියන්නේ. අන්නේ යෙදීම දන්නේ නැතිකම අපි ළඟ තියෙන. එහෙම නැතුව කියනවනම් ඒ මූල ශක්තිය අතින් අපි ඔක්කොම සමානයි. කිසිම දෙන්නේගේ අඩුපාඩුවක් නැහැ. තියෙන්නේ මෙවුවා හස්සේ පස් දෙනා පස් අතකට දුවන්නේ. මේ ඔක්කොම ටික එක පැත්තට යොමු කරන්න ඒකලිවලා එව්වා එකිනෙකට ගැටිලා එකිනෙකා හානි කරන தත්ත්ව විෂම தත්ත්වේ නැති කරලා සම தත්ත්වයටපත් කරනවා කියන එක සුවිශේෂ ඥානය. ඒ පදම කියලා එකට අපි කියන්නේ. ඒ පදම විතරයි අපිට වැරදිලා තියෙන්නේ. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට වැඩි අඩුපාඩුවක් ඇත්තේ නැහැ. ඒක එක එක එක ඉහළ පහළ ගිහිල්ලා තියෙන නිසා මේ භාවනා කරගෙන යනකොට මේ ඉන්ද්‍රිය හැදෙන්න ඕනේ. නමුත් ඒ ඉන්ද්‍රිය සමත්පටිපාදනතා කියලා කියන්නේ සද්ධාවේ ගානට ප්‍රඥාව තියාගන්න. වීර්ය ගානට සමාධිය තියාගන්න. ඒ දේ දකින්නේ උඩ ඉඳලා බලන සතිය. සතිය ඒක report කරන එක විතරයි කරන්නේ. එහෙම නැත්නම් වාර්තා කරන එක විතරයි. සම්පජඤ්ඤය ඇවිල්ලා ඒ ඒ අඩුපාඩුකම් ටික සකස් කරලා දෙනවා. ඒ කෘත්‍ය දෙකක් විතර තියෙනවා. සතියෙන් කියන්නේ විෂමතාවයේ පෙන්වලා දෙනවා. ඒ විෂමතාවයේ දැකීම අච්ඡං අච්ඡේතෝ පස්සත. ද්වේමේ තථාගතප්ප වේදිතෝ ධම්ම විනේ ද්වේමේ පච්චය. වරද්ද වරද්ද වශයෙන් දකුව. අපි මෙතෙක් කරලා තියෙන්නේ ඒක බලාපෝකෝ එකනේ. වැරද්ද වැරද්ද ඔසේ දැක්කට හරියන්නේ නැහැ. සම්පජඤ්ඤය ඇවිල්ලා ඒ ද වැරද්ද ඒ අච්චය මේ ඒ නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති වැරද්ද ඊට පස්සේ නොකරන්න බයලජ්‍ය පහල කළ එක අයින් කළා දාන්න. ඒක සම්පජඤ්ඤයෙන් කරන්න. ඒක කවුරුවක්වත් ගෙවන්න ඕනේ. ඒක මේ නොමිලේ හැබෙන සේවයක්. කරන්න ඕනේ සතියෙන් අඩුපාඩු ටික විෂම භාවය පෙන්ලා දෙන එක. තියෙන්නේ මේ විෂම තියෙද්දි විෂම භාවයේ දැකලා ඒක බය නැතුව කල්යාණ මිත්‍රයෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් ගතියෙන් අපි උදව් කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම. නැත්තම් මේ පංච ඉන්ද්‍රිය පෝෂණය කිරීමක්. නැත්තම් නවාහකාරයේ ඉන්ද්‍රියාණ තික්ඛාණි භවಂತಿ. ඒ නවහකාර එකක් තමයි මම අර විස්තර කරේ සමාධිස්සච නිමිත්තක් ගහයෝති කියලා මුලින් තියෙන්නේ සද්ධාය කිරියාය සම්පාදේති සාකච්ඡ කිරියාය සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේති තමයි මේ කරන වැඩේ සද්ධාවෙන් කරන්නේ කවදාවත් භාවනා කටයුත්තක් අහ කියන්නේ යෝගාවචර හිතන වැරදුණයි කියලා භාවනාවේ වැරද්දක් කියලා දෙයක් නැහැ භාවනාවේ හුරතලයක් භාෂාවෙන් කරන පොඩි දරුවෙක් ඉස්සල්ලාම වරද්දනවයි කියලා දෙයක් නැහැ නේ කිරිය කියලා කියලා කියලා හුරු ඒ හුරතලෙන් කියලා කියලා වාසාව තේරුම් ගන්න. ඒ නිසා භාවනාවේදී කද්දාකත් වැරද්දක් නැහැ. ඒක ලක්ෂ වාරයක් කරන්න. ඒ නිසා සද්ධාවෙන් කරන්න. මුලින් තියෙන අපිට සද්ධාව විතර ප්‍රඥාව ඇවිල්ලා නැහැ තාම. සාතච්ච කිරියා සක්කච්ච කිරියාවේ සම ආදර කවුරුන් නැමේ සිට කරන වමති කරන්න එපා. කරනවා නම් දෝතින් කරන්න. වාඩි වෙනකොට කෙලින් කටින් ඉඳගෙන ඉන්න එපා. හොඳට පట్టල වාඩි වෙලා බලන්න මම දැන් ඉන්නේ සුවසේද කියලා. මම දැන් ඉන්නේ සෑහළු වෙලා. ඊට මේ සෑහළුවේ හිත තියාගෙන ඉන්න එච්චරයි. ආරම්භක තේසේ වශයෙන් අපි ගෙලින් කටින් හිත ගන්න ගිහලා නැත්නම් දන්නේ නැති බද්ද පරියන්ක ගහන්න ගිහලා නැත්නම් ජේසුස් වහන්සේ කුරුසිතල යන ගැහුවගේ කට අරගෙන ඒකන භාවනා කරන්න කරන්න බෑ මොන කතා කිරිල්ලද මේ කුරුසිතල යන ගල මොන භාවනාවක් එන උල තිබ මිනිසුන්වත් භාවනා කරතයි මේ පට්ටලේ වාඩි වෙනවයි කියන එක සතතබ්බයයි ආදර ගෞරවයෙන් කරන්න. ඒකට කරන්න ඒකට කියන්නේ ඒකට තව පිටපැත්තෙන් සාක්කියක් දෙන්නව නම් සුඛී අත්තානම් පරිහරාමි. මෛත්‍රී කරගන්න මගේ ආත්මෙම සෝසී පරිහරණය කරනවා. ඇවිදිනකොට බොහෝම සමසේ සක්මන තේරෙන්න සක්මන් කරනවා. ඉඳ ගන්නකොට හොඳට පట్టලව හොඳට සහැල්ලුව හොඳට සම්මිතිකව වාඩි වෙලා සම්මිතික නැත්තම් පట్టල වෙන්න. හරි බරි ගහන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නම භාවනා කරන්න ගියාට පස්සේ පුදුම දුකක් නේ විඳින්නේ කට්ටිය. කුරුසෙට තියලා එන ගැහුවා වගේ තට්ටමනවා. භාවනා කරනවා මාත් ඔහොම ටික කාලයක් කරලා තියෙනවා. මේ මොකද මේ ආනාපානය අල්ලන්නේ. හරියට අර කුළුමිය හරකෙක් අල්ලන්න යනවා. වලිගේ. ඒ නැත්තම් පුම්බනවා අකුලනවා. ඉතින් ඇයි මේ භාවනාව? ඉතින් අර මේ කසපහමදුර කියනවා ඒ වේගිරි කන්දේ හරි දැන් ඔන්න උපාසකම්මලාට භාවනා දුන්නනේ මේ මම දැන් ඉතින් මං යන පොඩි ගමනකට මේ නයි පිඹින වගේ පිඹින්නේ මේ පෑ කියලා එළියට යනවා. ඇයි මේ අදින ඇදිල්ලට අර ඉස්සරහින් අම්මගේ කොණ්ඩේ ගලවලා එනවා උඩට. තාටමනවා. මේ කටුකුරුනේ ඥානানন্দ සාන්ති කියන ඔවට hina වෙන්න එපා මේ ඔක්කොමලා වැරද්ද කරලා තමයි ගොඩ එන්නේ කියලා. හැබැයි ඉතින් අර කට්ටිය බණ ඉදි hinaස්සන්න උනාට කී යකි. එක්කෙනෙක්වත් නැහැ ඔක නොකරන කෙනෙක්. ඉන්ද්‍රිය මට්ටමට එනකොට තේනවා ඒකේ නෙවෙයි රහස තියෙන්නේ හුදුවට පట్టල වාඩි වෙන්න. ඒකට ලෑස්ති වෙනකොටම හොඳට සක්මන් කරලා අතපය හොදාගෙන වැඩිට පේ වෙනවා. ඒකට කියනවා සක්කච්ඡාකාරීකම කියලා. දානයක් දෙනකොට සක්කච්ඡන් දානන් දීති කිව්වහම ඒක සත්පුරුෂ ලක්ෂණයක්. දාණයට අතිරේක පිනක් එකතු වෙනවා. කරන දේ දෝතින් කරන්න. භාවනාවෙත් ඉච්චරයි. සක්මන් කරන්න යනවනේ සක්මන් මළුව අතු ගාලා ඉන්න. අතු ගාලා හරි ගස්සලා සක්මන් මළුවට මම දැකලා තියෙනවා අනන්තවත් හිටගෙන වඳිනවා සක්මන් මළුවට. වැඳලා තමයි සක්මනේ යන්නේ. එතකොට ඒක නිකන් දෙදක් තියෙනවනේ මේකේ ආධ්‍යාත්මික ගතියක් ආගමික ගතියක් ඒක දාහනේ වළඳනකොට දත්මන් දෙනකොට පුළුවන් තරම් ඒක සතියට දාගන්න දාලිවල ඒක කරන ගම හොඳට බලන්න වෙන මොකුත් නැහැ වෙන දේවල් කල්පනා කරන එකයි එකවරකට ඒක හොඳට කරනවා කියන අදහසෙන් කරන්න පටන් ගත්තාම ඒ සක්කච්ඡකාරීකම තේරෙනවා නම් ඒකත් ටිකක් දුරදි කියන කතාවක්. නමුත් බුදුහාමර මොකද්ද දෙන ආනිසංශය දන්නවද? සක්කච්ඡකාරීව වැඩක් කරනවා දාන දෙනවා නම් සිල් රකින්නවා නම් බණ භාවනා කරනවා නම් යේ පිසතේ හොත්ති පේසත් පේසත්තිවා කම්මකාරාතිවා පුත්තාතිවා තේ සුසුතන්ති සෝතං ඕධන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපිති කියලා තියෙනවා. යමක් කරනකොට සැදී පැහැදී වැඩ කරනවා නම් මලක් පූජා කරන එක ලස්සනට කරන්න. දානයක් දෙනවා නේද මුළු හදින්ම කරන්න. ශීලයක් කරනවා එහෙම කරන්න. භාවනා කරනවා කරනවා නේද කියන සක්කච්ඡකාරී කියලා. එහෙම කෙනෙකුට දරුවෙක් හම්බුණත්, ගෑණියක් හම්බුණත්, මෙහෙකරුවෙක් හම්බුණත්, පණිවිඩකාරයෙක් හම්බුණත් කියන දේ අහන කෙනෙක් බාටපත් වෙනවා කිය. අද වෙලා තියෙන දේ බලන්න කිසිම දරුවෙක් දෙමාපියෝ කියන දේ අහන්නේ නැහැ නේද? කිසිම ශිෂ්‍යයෙක් පන්සලේ ගුරු රැකින් දේ අහන්නේ නැහැ නේද? කිසිම ලෙඩෙක් වේදා කියන දේ අහන්නේ නැහැ නේද? කිසිම රටවැසියෙක් රජුරු කියන දේ අහන්නේ නැහැ නේද? ඉතින් අපි හිතන මේ දරුවන්ගේ වැරද්ද කියලා නෑ. දෙමව්පියන්ගේ වැරද්ද. දරුවෝ වදා දරුවෝ ලබන්න පින තිබුණාට දරුවෝ කීකරු නැහැ. මොකද හේතුව වැඩක් කරනකොට සක්කච්ඡකාරීව කරන්න දන්නේ. අපි වැඩ වැඩකාරයට බොරු බෑ බොරුකාරයට වැඩ බෑ කියලා කතාවක් තියෙනවා. වැඩක් කරනකොට හැඩයක් තියෙනවා. හැඩේ මුලදී එන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරනකොට තමයි හැඩේ එන්නේ. ඊට පස්සේ අපි මේ හැඩේ කඩා ගන්න නැතුව වැඩේට බයිනකොට යන්න ඉස්සලා විශ්වාසය පහළ වෙනවා. ඒ සක්කච්ඡකාරීකම අතින් මම දැකලා නැහැ ඥානාරාම ස්වාමීන් වහන්සේයි පණ්ඩිත් ස්වාමීන් වහන්සේ වගේ දෙනමක් මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා. මම ඒක දිහා බලාන ඉඳලා තියෙන පැය ගණන් ඒ වැඩක් කරන හැටි මං ඒ අදින් සම්පූර්ණ කිසිම චාරයක් නැති ආච හෙට්ටිය ගුණා බැන්දා වගේ වැඩක් කෙරුවොත් ඉස්කෝලේ ගිහිල්ලා එනකොට හැමදම ඇඳුම්ගේ මඩ ගාගෙන තින්ත ගාගෙන ඉරාගෙන එන්නේ හොඳ වෙලාවට අපේ අක්කලා හතර දිනක හිටියා නංගිලා දෙන්නෙක් හිටියා උන්ගේ වැඩේම හොදන එක තමයි රෙදි. තමාට මාවත් අරන් ගිහිල්ලා හොදනවා මිනිහෙක් කරන්න මහත්ෙක් කරන්න පිස්සුද මහත්ෙක් කරන්න බෑ. ඉතින් ඒකල් වල ඥානාරාම ස්වාමීන් වහන්සේ බලනකොට වැඩක් කරනකොට ආයේ මොකක්වත් නැහැ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. හරියට සූසට බර්ණේ සරදීච්ච මානි මාලියක් ඇවිදිනකොට වගේ. රජ කෙනෙක් ආභරණෙන් සරසලා වැඩ ඉන්නා වගේ පුදුමාකාර සක්කච්ඡාකාරීකම. ඉතින් පින්න සාසනේ මැරිලා නැහැ. අපි මේ බලන්නේ මයිකල් ජැක්සන් දෙයයි, කාම්නි පොන්තේකයි, මාල්ලි පොන්තේකයි ඉන්නේ. ඒගොල්ලෝ ගා ඕව නැහනේ. ඒගොල්ලෝ වෙන්නන්නේ වෙන කුණු හරපයක් නේ. බලන්න ඕන නම් බලන්න සක්කච්ඡකාරී වැඩ කරන දෙනෙක් අතේ. ඒගොල්ලෝ සාතච්ඡකාරී නිට්ටර කරන්න, නිතිපතා කරන්න. ඕනෙම දෙයක්. ඕනෙම දෙයක් නිතිපතා කෙරුවොත් සබ ධර්මේ නතු කරතයි. අපිට වෙලා තියෙන කිසිම දෙයක් නිතිපතා කරන්න බෑනේ. අද කරපු දේ හෙට වෙනස් කරනවා. ගුරුවරු මාරු කරනවා, කමඩාම් මාරු කරනවා, ස්ථාන මාරු කරනවා. ඉතින් හොය හොය හොය යනවා. වැස්සට ඉගිලෙන්න හදන කුරුල්ලෙක් වගේ තෙමිලා නැහිනවා. හැම තැනම ලිංහරන මිනිසෙකුට කවදාකවත් උල්පතක් හම්බ වෙන්නේ ඒ නිසා අර සද්ධාව ආවනම් එයා තේරුම් ගන්න දැන් වටපිට බැහිලක් බෑ. මේකම කාගෙන යන්න ඕනේ කියලා. අන්න ඒකට කියනවා සතතාභ්‍යාසය කියලා. ඒ සතතාභ්‍යාසයේ මහ පොළොව හෙල්ලුම් කන්න පුළුවන්. සර්වචනාංශයේ මහ බෝසත්න් වහන්සේ වශයෙන් ඒ පාරමිතා පූර්ණ කාලේ ඒ ඇති කරගත්ත පාරමිතා ශක්තිය නිසා අපේ ලොකු chance කියනවා පොළොවට අත තිබ්බොත් ඝනකඩ හිටපිට නැති මහ පොළොව සහලවනවා. භූමි ස්පර්ශ කරනකොට. ඒ තරම් ශක්තියක් ඇති කරලා තියෙනවා මොකද සීමාන්තිකව දිගටම වැඩේ කරගෙන ගියා මිසක් මේ මට කැස්ස තියෙනවා මට වැස්ස තියෙනවා මට මැස්සෝ ඉන්නවා කියලා පමා වෙන්නේ නැහැ. නිති අභ්‍යාසය කරනවා. ඒකට මේ සබහා ධර්මේ නතු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි තියෙනවා මිනිස්සේ තමයි අපිට ඇත්තට මේ කියන තරම් ওই මහා ආත්ම ශක්තියක් නැහැ. නමුත් යමක් නිතිපතා කරනවා නම් පුදුමාකාර ශක්තියක් එනවා. මෙන්න මෙව්වට කියනවා සද්ධාය සක්කච්ඡකාරී සතත අභ්‍යාසය වගේ දේවට තමන් ළඟ තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තීක්ෂණ වෙන්න පටන් ගන්නවා කියන්නේ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තීක්ෂණ. මේ තීක්ෂණ කිරීමට හදිස්සි වෙන්න එපා. එතකොට තල්ල කඩා ගන්න. ඒව හැදෙන්නේ බොහෝ මෙහෙමීට. ගඟහක් වැවෙනවා වගේ. නමුත් මේ වැවෙන වැවිල්ල බාධා කරන එක විතරයි අපි කරන්නේ. නැත්නම් අපි නොකර යුත්තේ. ඒක වැඩෙන්න පටන් ගත්තට පස්සේ සමනලයට අතු නැමුණා වගේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්න. ඒක ඒක වතක්. ඒක මම දිවන් නිවන් දකින්න ගන්න වැඩක් නෙමෙයි. ඉන්දිය ධර්ම වැඩිවීමට මම කරන වතක්. ඒක තමයි අපිට අපේ ආචාර්ය પરම්පරාවෙන් සාරිපුත්තු සාංශය ඇතුළේ ඔක්කොම කියලා දීලා තියෙන්නේ මෙන්න වැඩෙනවා නම් එන්න මෙන්න මේ විදිහට අනුග්‍රහ කරන සීලෙන් අනුග්‍රහ කරන්න. සුතෙන් අනුග්‍රහ කරන්න. සකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න. සමතෙන් අනුග්‍රහ කරන්න. ප්‍රඥාවෙන් විපස්සනාවෙන් අනුග්‍රහ කරන්නේ. එන්නේ අනුග්‍රහ කිරීමට අඩුම කැඩුම නැතිකම නෙවෙයි අපි ළඟ තියෙන්නේ. අපිට තේරෙන්නේ මෙන්න මෙතෙන්ඩයි උදව් කරන්න ඕනේ කියලා. අපි හිතනවා ඒකට මෛත්‍රී බුදුහාමරයිලා කරලා දෙයි කියලා. නැත්නම් සාරිපුත්තු සංසයිලා කරලා දෙයි. බෑ කරන්න බෑ ඒක. ඒක තමන් කරන්න ඕනේ අන්නේ විශ්වාසය අද්දරට එන වෙලාව තමයි මේ ඉන්ද්‍රිය ධර්ම අවස්ථාව කියලා කියන්නේ. තමන්න තේරෙන්න පටන් ගන්නවා කවදාකවත් නැතුව තමන් තුළ මොනවාදෝ පිරිච්ච ගතියක් ඇති වෙගෙන එනවායි කිය. අංග සම්පූර්ණ නැහැ. බල මට්ටමට ගිහිල්ලත් නැහැ. මේ ඉන්ද්‍රිය මට්ටමේ ඉන්නකොට නිකන් කෙල්ලෙක් ලොකු වෙන්න හදනකට තියෙන ලිංගික පරිණතයට කිට්ට වෙනකොට තියෙන ලකුණු වගේ. කොල්ලන්ගේ තියෙන කොල්ලෝ ගණන් ගන්නෑ. කෙල්ලන්ගේ විශේෂ කොටාලු මංගල්ල තියලා නාවල එන දෙල්ලන් වගේක් කරනවානේ. මේ භාවනා වෙදිත් ඉන්ද්‍රිය මට්ටමට එනවයි කියලා කියන්නේ දැන් කෙල්ල ලොකු වෙන්න ලෑස්ති වෙලාවා. ආන්නේ වගේ ඒකට අනුග්‍රහ කරන්න කුල කාන්තාවක් ළඟ ඉන්න ඕනේ කෙල්ල. කෙල්ල පුරුෂාන්තරයට ගියොත් එහේ මේ වෙලාවේ විනාශයි. ඒ වෙලාවේ පුරුෂාන්තරයට යන්න කෙල්ලගෙත් ආසාව තියෙනවා. යන්න දෙන්නේ ඒකයි අපි මේ කුලගෙවල් වල කරන්නේ. ඒතුළු වැඩි හිටියන්ගේ අරසාව යටතේ තියාගෙන. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම වැඩන වෙලාවේදී හරි වාසනාවක් නිවාසික භාවනා වැඩමුළුවක ඉන්න පුළුවන් නම් එතන පැවිදිලා ඉන්න පුළුවන් නම් නැත්නම් අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඉන්නකොට ඒකට පරිසරයේ පරිසරයේ හේතුකාරක වෙනවා. නැත්නම් හේතු සාධකයක් බාටපත් වෙනවා. ඒක හුඟක් වෙලාට බලනකොට පෙරකල පිනක්. ඒක මේ ප්‍රයෝගයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පෙරකල පිනක්. හැබැයි පෙර තිබුණත් ඒ පෙරපින තිබුණත් ඒක අර අසංවිධිත தත්ත්වයේ සංවිධිත බාහිරපත් කරනවා කියන එක උගන්වන්න පුළුවන් දෙයක්ද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ පදම ගන්න ඔක්කොටම පොළ සම්බුල හරියන්නේ නැහෙනේ. ඔක්කොටම මූර්ති ශිල්පේ හරියන්නේ නැහෙනේ. ඔක්කොටම කලාකාරිකම හරියන්නේ නැහෙනේ. ඔක්කොටම ගණන් බෑනේ. අන්න ඒ වගේ ඒ ඒ ඒ දේ සම්බන්ධ කිරීමේදී දෙවන්නේ හිතන්න එපා. අපි ළඟ තියෙන වස්තු ටික ඇති අපිට තියෙන මේක එකලස ගන්න එකයි. සක්කච්ඡකාරීව සද්ධාවෙන් නිති ක්‍රියා කිරීම විතරමයි අපිට තියෙන එකම අහිංසක ක්‍රමය. බොහොම හිමීට යන ක්‍රමයක්. ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට අහවල් දෙයක් නැහැ කියලා කියන දෙයක් ඇත්තේ නැහැ. අපිට සීටි මේ දෙය අතර සමතුලිත භාවය එහෙම නැත්නම් එකලස එහෙම නැත්නම් පදම කියන එකයි ඒ නිසා නිට්ටනම පූර්ණ අවධියකින් ඉන්න සද්ධාව ආවත් පසුබිම හේතු බලන්න සද්ධාව නැතුණත් පසුබිම හේතු බලන්න ආසන්න කාරණා. වීරිය ආවත් ආසන්න කාරණා බලන්න කුසීතකම බුබ්බඩකම ආවත් ආසන්න කාරණා බලන්න. සතිය සතිය හොදවට නැගිටලා ඉන්න වෙලාවේදී ආසන්න කාරණාව බලන්න. සතිය වැරදිච්ච වෙලාවේ තතරින්න එපා. ආසන්න කාරණාව බලන්න. සමාධිය වැඩි වුණත් ආසන්න කාරණාවක් ඇති. නැති වුණත් ආසන්න කාරණාවක් තියෙනවා. ප්‍රඥාවෙත් තියෙනවා. අන්නේ කාරණා ටික දන්නවනම් අපි හරියට ආසියපස් දෙනාගේ රේන්ජ් එක නැත්තම් තෝන් ලනුව අතර ගත්තා වගේ පොඩි හැසිරීමක් හදා හසුරා ගන්න පුළුවන්. ඒකෝට තමයි තේරෙනවා මේ තමන් පිළිබඳව තමන්ගේ පෞරුෂත්වය පිළිබඳව වග වෙනවා. වග වෙන්නේ සාසනික ක්‍රමයට. මිසුකෝපභෝගී වස්තු වලින් ලාභෙන් සත්කාරයෙන් සම්මානයෙන් සිලෝකෙන් නගන් නැගිටලා යන්න හදනවට වැඩිය මේ ඉන්දියා ධර්ම ටික හදාගත්තට පස්සේ දලිද්දෙක් දිලින්දෙක් අදලිද්දෙක් බාටපත් කරන දුප්පත් මිනිසයා ආර්ය ධන සප්ත ධනෙන් පෝසතෙක් බාටපත් වෙන්නේ මේ ඉන්දියා ධර්ම ටික තේරුම් ගන්න එකයි ඒ නිසා සියලු දෙනාට ඒ තියෙන ටික සංවිධිත භාවයටපත් කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශිරු දිනාට තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.